හොඳයි අපි එහෙමනම් අවසාන අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩමුළුවේ සැසිවාරයේ ආරම්භය පිණිස දැනට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ගෞරවයෙන් ආරාධනා කරමු අපේ ප්‍රේම ප්‍රේම මහත්තයා. අවසරයි ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව පටන් ගැනීමේදී ආශ්වාසයට හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමේදී ආශ්වාස වායු රැල්ල ගැස්සෙමින් පියවර ගණනාවකින් සිදුවන බව දැනුනි. එසේම ප්‍රශ්වාස වායු රැල්ලද සිදුවන බව දුටිමි. ටික වේලාවක් එසේ නිරීක්ෂණය කරමින් සිටියේදී වම්නාසයට කිසියම් ඝන ස්වභාවයේ ඇති ද්‍රව්‍යයක් ඇතුළු විය. එයින් මාගේ ආනාපානයේ කෙරෙහි ඇති එකඟතාවය ඒකාග්‍රතාවයේ බිඳ වැටුනි. මා සිතුවේ එය කෘමියෙකු નાසය තුලට පැමිණියා කියලයි. නමුත් එසේ කිසිම දෙයක් තිබුණේ නැත. මෙසේ සිදු වූයේ ඇයිදයි පැහැදිලි කර දෙන්නෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ අපි අර වායෝ ධාතුව නැත්නම් ආනාපානී වායෝ ධාතුවට සාපේක්ෂව බලාගෙන ඉන්නකොට වරින් වර ඒකේ තියෙන පටවි කොටස් ආපෝ කොටස් නැත්නම් මාට තේජෝ කොටස් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි එකක් දිහා බලන ඉන්නකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාම හැම වෙලාවෙම ඉන්නවා. එක්කෙනෙක් නායකත්වය ගන්නවා. ඒකට අනෙක් කටිය ලීන භාවයටපත් වෙනවා. හුඟක් වෙලා බලනකොට ඒ තුලමත් ඒකට අදාළ ප්‍රධාන නළුව පැත්තකට ගිහිල්ලා ලීන වෙලා වෙන නළුවෙක් ඉස්සරහට එනවා. මට මේක දීරයක් වැක්කිරනවා වගේ තේනවා. සමහරට නිකන් පැතිහල් පිටි වගේ කුඩු කුඩු යනවා වගේ තේරෙනවා. සමහර වෙලාවට උණුසුම සිසිලස තේරෙනවා. ඒ ඔක්කොම තියෙන දේවල් අපි අර එකක්වත් වෙනස් වෙනවට කැමති නැහැ. නිත්‍ය සංඥා වෙන නිසා වායෝ වශයෙන් හොත් වායුම තියෙන්න ඕනේ. ඉතින් ඒක භාවනා විදි ප්‍රතිඵලයක් විදිහට වෙන මේ ධාතු ලක්ෂණ පෙන්වනයි හැම දෙයකටම වෛර කරනවා. එහෙම නැත්නම් හැම දෙයකටම අරියාදුවට සලකනවා. හැම දෙයක්ම මේ වැරද්දක් කියලා සලකනවා. ඉතින් ඒක අපි හිත හදාගෙන යන්න ඕනේ. අපි මේ බලන්න හදන්නේ මේ විවිධත්වේ නම් වෙනස් වීම නම් විපරිණාමේ නම් මේ ආපු ක්‍රමේ Tamange පැත්තෙන් එහෙම හිතාමතා යමක් කිරුවේ නැත්නම් වෙන දෙයක ඉඩාරින්න ඕනේ. අන්නේ සූදානම් ගතිය තමයි අපි විපස්සනාව කියලා කියන්නේ. වෙන දෙයකට සූදානම් වෙලා ඉන්න එක. ඒක නැත්තම් අපිට හැම පොඩි වෙනසක් ආපු ගමන්ම භාවනා නතර කරන්න වෙනවා. ගිහිල්ලා ඒකට කේන්දර බලන්න වෙනවා. නැකත් බලන්න වෙනවා. ආයෙන්න වෙනවා. ඉතින් ඒක මුලදි මුලදි හතියට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට යනකොට ලෑස්තිලා යන්න මේ කොයි එකක් වෙන්න පුළුවන්. ඒක තමයි විපරිණාමය කියන්නේ. තියෙන දේ හුත්වා අභවතා කියලා කියන මේ ඉඳලා මේක නැති වෙනවා. නැතිවීම නෙවෙයි වෙන්නේ වෙන දෙනකට මාරු වෙනවා. මේ හතර දිනාම ඉන්නවා. ඒ වෙලාවේ ජවනිකාවේ ප්‍රධාන නළුව වෙන කෙනෙක් මාරු වෙනවා. ඉතින් ඒකට කැමති නැත්නම් අපිට නාඩගමක් බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඔය බය ගතිය, සැක ගතිය දුර වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මීට දශක කිහිපයකට පෙර within bracket වයස අවුරුදු 20 දී පමණ මා පළවෙනි දින 10 විදර්ශනා භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණි. ඒ කාලේ මාහට අභිධර්මය ගැන කිසිම දැනුමක් අවබෝධයක් තිබුණේ නැත. දින 7ක් හෝ 8ක් අවසානයේ භාවනාවේදී සිටියේදී වරහන් ඇතුලේ උදරයේ පිම්බීම හා ඇක්ලීම කිසිම දෙයක් නැති හිස් අවකාශයක් මාගේ හිත වරහන් ඇතුලේ දැනීම පමණක් ඉතුරුනි. ඒ අවස්ථාවේ මට දැනුනේ සතුටක් හා පුදුම සැහැල්ලුවක්. ඒ දිනවල ඒ ඒ කමටහන් කිසිම දෙයක් මතක නැත. එම සිදුවීම් සිදුවීමෙන් පසුව සාමාන්‍ය ජීවිතයේදී මට මගේ ශරීරය එක චිත්තක්ෂණයක් වරහණතුලේ කිසිම ආයාසයකින් තොරව චලනය කළ හැක. සෑම තිස්සෙම බැලූණයක් උඩට යන්න හදනවා ASCII සහල්වෙන් උඩට යන්න සැරසෙයි. මේ මම ආපහු නිවසට ගොස් භාවනාව කරගෙන යාමේදීද තිබුණි. පසුව ක්‍රමයෙන් භාවනාව අමතක වීමේදී මේ නතර විය. එම මුල් භාවනාවෙන් පසුව මේ මාගේ ඊළඟ විදර්ශනා භාවනා වැඩසටහනයි. ඔබ වහන්සේගේ කමඨහන් අනුව මෙම භාවනා මා සාර්ථකව ගෙන යමි. ඉහත සිදුවේ කුමක්දයි ඔබ වහන්සේගෙන් දැනගැනීමට ඉතා කැමැත්තෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් එය පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි මම ඒකේ නැට මේ මේ වැඩමුළුවේදී වෙච්ච එක හොඳ පරියන්කයක විස්තරයක් කියන්න පුළුවන් නම් අන්න ඒකට සාපේක්ෂව මට පුළුවන් අරක මට තේරුණා නම් විස්තර කළ දෙන්න. මේ කොහේදෝ අතීත කතාවක් ගෙනත් දාලා මේ අවසාන සතිವಾರයේ වැඩේ සෞතු කරන්න හදන්නේ. මේ පරියන්කේදී මේ භාවනාදී කරපු හොඳ තමන් හොඳයි කියන හොඳ පරියන්කයක විස්තර ටිකක් මට කියන්න. එතකොට නම් හිතා ගන්න පුළුවන් ඒ මොකාටද මේ ඉන්න හදන්නේ කියලා. නැත්තම් මේ අතීත කතාවක් එහෙම නැත්නම් පශ්චාත් මර පරීක්ෂණයක් කරන්න හදන්නේ. මේ මේ සැරේ කරන්න කැමති නැත්නම් අපි එකක් ජයසිරි මංගලම් කියලා ඊගා ප්‍රශ්නට එන පාට නෑ හම්බුනේ. ඒක හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක් මි. ඊයේ පරියංක භාවනාවේදී ආස්වාස ආස්වාස ප්‍රස්වාස දෙස හිත යොමු කරනු වෙනුවට මගේ අවධානය යොමු වූයේ එවේලේ ඇති වූ වර්ෂාවට. තදින් වහින විට වැහි බින්දු වේගෙන් වැටෙන බවත් හෙමින් වහින විට වැහි බින්දු අඩු වේගෙන් වැටෙන බවත් වහල සෙවිලි කර ඇති තහඩු වර්ග දෙක මත වැහි බින්දු පතිතවන නාදයේ එකිනෙකට වෙනස් බවත් නිරීක්ෂණය කළෙමි. මෙය විපස්සනා භාවනාවක්ද නැතිනම් මසිතේ ඇති වූ විකාර අදහසක්දයි පහදලා දෙන්න පහදා දෙන්න. උසාවියට මා නොකඳවන සේක්වා. ඔබ වහන්සේටත් අනෙක් ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සුවය පතමි. ඒක තමයි අපිට ඔය බාහිර අරමුණක් ගත්තොත් ඒක හිතලුවද්ද ප්‍රකෘතියද්ද කියලා අල්ලන්න බෑ. ඒ නිසායි සරුවචාන්සේ සඳහන් කරන්නේ ආනපන වගේ එකක් නම් මේක ආයාසයෙන් කරනවද ඉබේ වෙනවද හිතලා කරනවද අනායාසයෙන් කරනවද කියලා අල්ලන්න පුළුවන් නේ. ඒකට කියනවා අපි වෙරිෆයි කරනවා නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරනවා. එහෙම නැත්නම් උරගා බලනවා කියලා. ඉතින් අපි බුද්ධානුසතිය හිත දානවා, මෛත්‍රියට හිත දානවා, වැස්සකට හිත දානවා, කැත්තකට හිත දානවා. ඉතින් ඒක ඇත්තටම කැස්සක්ද නැද්ද කියලා කියන්න බෑ. ඇත්තටම වැස්සක්ද නැත්තක්ද කියලා කියන්න බෑනේ. ඒක නිසා අපිට සැකයක් එනවා. මේක මනෝ විකාරයක්ද? නැත්තම් ඇත්තටම මේ ඇයිබින්ද වලින් ආපේ ගන්න කියලා. අන්න ඒව දෙයක් වෙරිෆයි කරගන්න බැරි නිසා ආරම්භයේදී යෝගාවචරයට අවශ්‍ය කරන මේ ඇදහි හැකි ගතිය. එහෙම නැත්තම් මේ අදිමොක්කේ පහළ වෙන වීම සඳහා Tamange කය කයට සාපේක්ෂ අරමුණක් ගන්න කියන. එතකොට ওই ප්‍රශ්නේ ආපු ගමන් ඒක උරගා බලන්න පුළුවන්. ඒ තාක්කල් ඉතින් අපි පිට අරමුණ දිගේ කොච්චර භවනා කරත් ඒක අපි රාත්තල් ගන්න කියන්න දන්නේ මේක හිතලුවද්ද එහෙම නැත්නම් මනෝ විකාරද කියලා. ඊට වැඩිය මම මං කියන විදිහට අපි හිතමු ආනාපානෙම ගත්තයි කියලා එහෙම නැත්නම් කයේ ඉන්නවයි කියලා. දැන් මං කයේ ඉන්නවයි කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඒකත් පරපතල වැඩක්. නමුත් ඒක කළ හැක්කක්. අමාරු බව හැබැයි කළ හැක්කක් අහන කෙනාට කියන්න පුළුවන්, කියන කෙනාට අහන්න පුළුවන්. මේ බාහිර දෙයක් ගත්තාම අපිට ඒක වෙරිෆයි කරන්න බෑ. ඉතින් ඒක නිසා ආධුනිකයට අනිතක ඒ තමන්ගේ ප්‍රත්‍යක්ෂේ භාවනා කරපු කිසිම දෙයක් නැතුව වාර්තා කරන්නේ අහගෙන කුණු කන්දලයක් ගන්න. මේ දවස් 30ේම කොච්චර භාවනා කරන්නද තමන්ගේ මූල කර්මත්තානේ ලෙවගෙන කියන්නේ නැහැ. අර කොහෙද යන්නේ කංගා මොකද ඒක හරි විචිත්‍රයි. ඒක මනෝ විකාරයක් සමානට. ඇත්ත වෙන්න පුළුවන්. ඒව තමයි අපිට කොහොම හිත ගන්නෙ. ආන්න ඒක තේරුම් අරගෙන අහිංසක වෙන්න, සරල වෙන්න, ඍජුව අත්දැකිය හැකි තැනකින් පටන් ගන්න. මේ වගේ තැනකින් පටන් ගත්තාම ওই ප්‍රශ්නේ මටත් අහන්න වෙනවා. කොහොමද දන්නේ මේක හිතලුවක්ද නැත්නම් විකාරයක්ද කියලා. එයාට කියන්න බෑ මට කියන්න බෑ. අන්න කරන්න පුළුවන් තැනකින් පටන් ගත්ත විස්තරයක් දුන්නොත් නම් ඒකට සාපේක්ෂව කීත හැකි අරමුණක් ආපුවාම ඒක වෙරිෆයි කරන්නේ කොහොමද කියලා. මේක මේ වාසියට අපේකද වාසියට අපේකද චේතනා කරලාගත් එකද අචේතනිකවද මනෝ විකාරයක්ද ඇත්තක්ද කියලා ගන්න ඉස්සලා ධනතනකින් පටන් ගන්න කියන උපදේශය තමයි දෙන්න තියෙන්නේ මීළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ හුස්ම සංසිඳීමෙන් පසු වාර කිහිපයකදීම අද්දුටු ඊටමත් සතිමත් අවදිමත් අවස්ථාවේ ලද අත්දැකීම් පහත පරිදි විය මේ අවස්ථාවේ හුස්ම ඊතා සියුම්ව ඊටාම ගැඹුරින් ගැඹුරකින් මෙන් දැනෙන අතර ඒ ඊටාම ප්‍රසන්න වූ ශාන්ත වූ ස්වභාවයකට සිතත් ගතත් පත් කරයි. සතියේ සියුම්ම දැනෙන ස්වභාවයට ස්වභාවය සමගම බැඳී ඇතිසේ දැනේ. අවටින් ඇසෙන ශබ්ද මතුවන වේදනා නිසා ඉදියව මාරු කිරීම හෝ නැගෙන සිතුවිලි වලින් මෙම සතිමත් බවට බාධා ඇති නොවේ. අවට සිදුවන දේවල් වෙන්නෝ ස්වභාවයක් දැනේ. සමහර විට ඉඳගෙන සිටින විටත් සක්මනේදී නිින්දට යාමට පෙර මෙසේ සියුම්ම හුස්ම දැනෙන තත්වයකට තත්වයටම සිතපත් කරගත හැකි බව අද්දුටු වෙමි. එවිට අවට පරිසරයෙන් වෙන් වූ ශාන්ත ස්වභාවයකට සිතත් ගතත්පත් වේ. අද 5යිතිය 6යිතිය භාවනා කාලයේදීද මේ තත්වයටපත් වූ අතර දැනෙමින් තිබුණු හුස්ම ක්‍රමයෙන් ගෙවි හිස් ස්වභාවයකටපත් විය. ඒ බොහෝ විට භාවනාව ආරම්භයේදීම හුස්ම සංසිඳීම නිසා අත්විඳින සත්වයයි. ඉසේ බර ගතිය සහ කැරකිලි ස්වභාවය වැනි සියුම් වූ නොනවතින පිළීමක් දැනුන අතර එය දැරිය හැකි වූ දෙයක් විය. සතිය ඊටාම තීව්‍රව පැවති අතර මේ తත්වය බොහෝ වේලාවක් පැවතිනි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. ශ්‍රී සද්ධර්මය හදවතේ ඇතුළෙන්ම පතුලෙන්ම ස්පර්ශ කිරීමට මඟ පහදා දුන් ඔබ වහන්සේට අපගේ ප්‍රමාණමය ප්‍රණාමය ලියලා තියෙන හැමදෙනේ ප්‍රමාණමය ඒක ප්‍රණාමය වීත පුද කරමු ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා මේකෙදී අර මම ඉද කියපු අර සර්වචාන්සේ පෙන්නපු තච්චක උපමාව තමයි දකින්න පුළුවන් වෙන්නේ ඒ වඩුව ගාලා ලීය තමන්ගේ කන හැට කියලා මෙහෙම බලනවා මේක මට්ටක්ද කියලා. ඒකට යම් තැනක ඉසිච්ච තැනක් තියෙනවා නම් එයා ඒක ගාලා ආයෙසර බලන විට අර ඉසිච්ච තැන නැති නිසා ඊ ගාවට තියෙන සියුම් මතුවෙච්ච තැන පේනවා. ඒකත් ගියාට පස්සේ ඊ ගාවට තියෙන එක පේනවා. ඒක තමයි ආනපානයි කියලා කියන්නේ මේ ප්‍රාණයාමේ නැත්නම් මේ ප්‍රාණයේ කැළඹිච්ච අවස්ථාව. ආනපාන වේගෙන් සිද්ධ වෙනවා නම් අපේ ආවුස සීඝ්‍රයෙන් ගෙවෙනවා. ආනපනේ මධ්‍යම ප්‍රමාණයට ගෙවෙනවා ආයුෂ මධ්‍යම ප්‍රමාණයෙන් ගෙවෙනවා ආනපනේ ඊටාම සංසුම ගෙවෙනවා නම් දීර්ඝායුෂ වෙනවා ඉතින් ඒ විදිහට අපි මෙහෙම ගෙවිගෙන ගෙවිගෙන යනකොට ආනාපානේ ගෙවුනට ඊට යට තියෙනවා මේ මොළේ ඇතුලේ වැඩ වගේක් යනවා හෘද වස්තු වැඩ නා මෙනියපොතු වැවෙනවා කෙස්කස් වැවෙනවා හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම තේරෙන්න පටන් ගන්නවා. අර ගොරෝසු දෙය ඊටාම සියුම්ව ප්‍රතික්ෂේප කරලත් නෙවෙයි, මඟ ඇරලත් නෙවෙයි, ඒක ගෙවම් කරගෙන ගියාට පස්සේ ඊගාව සියුම් දෙය පේනවා. ඒ සියුම් දෙය ගෙවම් කරලා පස්සේ ඊට ආසියුම් දෙය පේනවා. ඒක හරියට වඩුව අර ගොරෝසුම දේ ගෑවට පස්සේ ඊගාවෙක පේනවා ඊගාවෙට පේනවා අන්නේ මේ මේ යන්නේ ඒක නිසා අපි යම් වෙලාවක මේ ආනාපාන වගේ සංසිඳවලා හිත යට තියෙන අපේ භවය නැත්තම් ජීවත් වෙන බාට ලකුණක් තියෙනවා. මැරිච්ච නැති බාට ලකුණක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බාට සිහියෙන් ඉන්න බාට ලකුණක් තියෙනවා. අන්නේ ලකුණට ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ අනිත් දවසේ ආයෙ පටන් ගන්න ගියොත් මෙතෙන් තැනකම් කරපු ටික ආයෙ කරන්න. ඒ නිසා මේ මේ සීතල කරගත්ත, තන්තුම් කරගත්ත, ආම්බම් කරගත්ත එක පුළුවන් තරම් පවත් ගන්න. පවත්නකොට ඔය තියෙන ඔළුවේ තෝන්තු ගති, තද ගති වලට යටින් තවත් තියෙනව මොනවද ඊටත් වැඩිය සියුම් අපේ භවයේ දක්වන ලකුණු. ඒකට අවධානය යොමුනොත් ඊටත් වැඩිය සියුම් එකක් තියෙනවා. කොහේනකොට සද්දයක් ආපුවම ආයෙ යනවා අර ගොරෝසු කම්පැනිට. ආයෙ මෙතෙන්ට යනවා. අන්නේ මේ මේ යනකොට ඒ යෝගාවචරය දැනගන්න ඕන ගොරෝසු ගොරසු දෙය ගෙවන් කරන්න කරන්න සියුම් සියුම් දේවලට යනවා. අන්නේ සියුම් වීම වැඩි වෙන්න වැඩි වෙන්න එහෙම නැත්නම් අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට විඥානය පුළුවන් තරම් බාහිරයට නෙවෙයි පිටලෙල්ලට නෙවෙයි මැදට කේන්ද්‍රගත වෙනවා. අන්නේ කේන්ද්‍රගත වෙන විඥානයේ ෂටගති මායාවී ගති ගොඩාක් අඩුයි. මේ ෂටගති මායාවී ගති තියෙන අර විශේෂ අධික කම්පන චංචල තියෙන අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් විඥාණයට සංසිඳෙන්න දෙන්න. සංසිඳනකොට සංසිඳනකොට එයාගේ වාචා කම්මන්ත ආජීව කියන දේවල් එවෙන් දුරස් වෙනකොට විඥානයේ හොදු පැවැත්ම සඳහා වෙන පැවැත්මක් නැත්තම් ඩේටම් ලයින් එක එහෙම නැත්තම් ඒකට තා මොකද්ද වචනයක් කියනවා මේ බියා මිනිමම් අඩුම ගෑමක් යන්න හදනවා ඒක මගේ නෙවෙයි ඒක විශ්වගත ශක්තියක් මම එන්නේ අර ගොරෝසු කම්පන චංචල වල තමයි. ගෙවෙන්න ගෙවෙන්න ගිහිල්ලා විඥාණය සියුම් වෙලා සියුම් වෙලා යනකොට පේනවා. ඒක මේ කාටවත් අයිති එකක්. ඒකේ සීමාවල් තියෙන එකක් නෙවෙයි. ඒකට යන්න බැරි අපේ හිත නිතරම තියෙන කම්පන චංචල වල. අපේ හිත හරි කැමැති කම්පන චංචල වල. ඉතින් ඒ නිසා ඒ වගේ ඉන්න තාක්කල් අර සියුම් දේවල් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හරියට රත්තරන් පස් හොදලා ගොරෝසු ගොරෝසු කැලිය අයින් කරනකොට ඊගාට සියුම් කැලිය වෙනවා. ඒක අයින් කරනකොට අතිසියුම් කැලිය හුවෙනවා. ඊට පස්සේ ගියාම රොන්මඩ හුවෙනවා. ඒව අයින් කරන අයින් කරන යනකොට රත්තරන් බේරෙනවා. ඉතින් ඒ නිසා ගොරෝසු ගොරෝසු දේවල් අයින් වෙන එක දකින්න එක ප්‍රතිපදාවේ දියුණුවක් සහ කෙලෙස් අඩුවීමක් විදිහට සලකගෙන යන්න එතකොට තුන සමානට ඉවරයිම කියලා නෑ. ඒකේ ඉනකොට වෙන තවත් කුඩු වර්ගයක් යට තියෙනවා. ඒක තමයි අපි මේ ප්‍රතිපදාවේ දියුණුව වශයෙන් සලකන්නේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය නාහිමියනි මෙම ප්‍රශ්නේ කෙලින්ම භාවනා සමග සම්බන්ධයක් නුනත් වැදගත් යයි සිතන නිසා ඔබ වහන්සේගෙන් ඇසීමට අවසරයි අප කාටත් කවදා හෝ මරණය ළඟා වෙයි අප විසින් එයට මුහුණ දීමට කළ හැකි වැදගත්ම දේ දැන් සිටම සතිය වැඩිම කියායි සිතමි එවිට අප විසින් තාම නොදන්නා ඒ වේලාවේදී පැමිණ හැකි නොයෙක් දුක් වේදනා බිය ආදියට තරමක් හෝ සමසිත සහිතව මුහුණ දීමට හැකි වී යයි සිතමි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් අසන්නට කැමැති වෙමි. තවද අපවගේ හිතවතෙක් වර්ණාසන්න මොහොතකට මුහුණ දෙන විට එම පුද්ගලයා වෙත අපට දැක්විය හැකි අනුග්‍රහ කවරේදයි කියා කවරේදයි කියාද ඔබ වහන්සේගේ අදහසද දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේද මේ ජීවිතයේදීම අරහත් බවද ලැබේවායි ඉත සිතින් පතමි. මේක සඳහා තියෙනවා දැන් අවුරුදු 30ක 30ක් විතර රිසර්ච් කරලා තියෙනවා near death experience කියලා තමයි ඒකට කියන්නේ NDE කියලා රිසර්ච් එකක් ඒක ඔය අර මම නෑ කොහොමද ඇමරිකාවේ හිටපු එක්කෙනෙක්ගෙන් තමයි පටන් අරගත්තේ ඊට පස්සේ ඒක දැන් හුඟක් පැතිරලා ගිහිල්ලා තියෙනවා ඒකෙදි ඔය කියන බයවීම කම්පන චංචල ගති තියෙනවා කියන අපේ බීතිකාවක් තියෙන්නේ මොකද මේ මරණ පැයේ අත්දැකීම් කියන කට්ටිය ඇත්තටම මැරිලා නෙවෙයි. මැරෙනා වගේ කියලා සම්පූර්ණයෙන්ම දොස්තර කෙනෙක් කියනවා මැරෙනවා කියලා. නමුත් ටික වෙලාවකින් ආයේ ඇඟට රත් වෙලා එන්න පටන් ගන්න චරිත මේකේ තියෙනවා. ඒක 140ක් තියෙනවලු සම්පූර්ණ මේ අපි මේ කියන දිවි ලෝකමය ආලෝකයේ ගත කරන කිසිම බරක් නැති තැනකට යන ගතිය. ඒකෙන් ඔය National Telegraph කියලා මැගසින් එකක් තියෙනවා මම හිතන එංගලන්තයේ කොහොද ඒකේ ලිපි උපුටා ගන්න දෙන්නේ අවසර නැතුව. අන්න ඒ ලිපියක පළවිච් එකක් කතා කරලා තුනයි. ඒකේ 16ක් විතර මේ කියන කතාව පිට කෙනෙකුට විද්‍යානුකූල පරීක්ෂණ කරන්න පුළුවන් බවට හොලන්දේදී පරීක්ෂණ කරලා තිනවා. ඒ 140 එක එක රටවල් වල මේ සමාන අත්දැකීමක් තියෙනවා. භාවනා කරපුවයි නෙවෙයි. බෞද්ධයොත් නෙවෙයි. මරණ මොහොතේදී තියෙන සම්පූර්ණ ආලෝකමත් තත්වයක්. නමුත් අපි හිතාන ඉන්නේ මරණය කියන්නේ ඒකාන්තෙම බය එළවෙන වේදනාකාරී තත්වයක් කියලා. එහෙම ගන්න නැහැ. 140ක් නැහැ. 160ක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හතර පහ දිනක එක මට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච කට්ටිය කියනවා ඒක කියන්න බැරිලු කවදාකවත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙක් ඒ අත්දැකීමට ගිහිල්ලා ආවොත් ඒ වෙච්ච කට්ටියගේ තිබුණ ප්‍රධාන චර්චමේ ලක්ෂණ තුනක් පස්සේ කරන ගවේෂණවල සමාජ විද්‍යාව හොයලා තියෙනවා. ඒ මරණපැයි අත්දැකීම අර විදිහට මේ ආලෝකමත් ගතියකට ගිහිලා නැවත මේ ලෝකෙට ආපු කෙනා කවම කවදාකවත් මම කාලකන්ණියක් කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුළු ඊට පස්සේ. එයාට තේරෙනවනේ මේ manussත්වය කියලා කියන්නේ නිවන් දැකපු එකක් කියලා. දැන් මට හිතෙනවනේ මට මේ කාබන් පෑනක් හම්බුන්නේ නැහැ මට ඕනේ ඔරලෝසු හම්බුන්නේ නැහැ කියලා නැද්ද කින් වගේ කාලකන්ණියක් කියලා මේ කුණුහරුප වලටනේ අපි මේ කාලකන්ණියෝ කියන්නේ. නමුත් manussකම දෙක කවමදාකවත් තව ජීවියෙකුට හානියක් කරන්නේ නැහැ කියලා. එයා තේරෙනවා මමත් ඒකේ කොටසක්. මම එතන ගිහිල්ලා ආපු නිසා මට තේරෙනවා ජීවින් අතර තියෙන හොඳ ගතියක් කියලා. තුන්වෙනි එක කොච්චර නාකි වුණත් ඒකේ නා අලුත් ශිල්ප ඉගෙන ගැනීම පමා බෑ කියන්නේ නැතිලු. එයාට තේරෙනවලු කොච්චර වයසට ගියත් ඉගෙන ගැනීමේ ශක්තිය අඩු වෙන්නේ නැහැ. ඒ ඒ ලකුණු තුන තියෙනවා කියලා ඒක නිසා ඒ බුද්ධ ධර්මෙ නෙවෙයි. ඒ නිසා අපි මේ මරණය කියන එක දාගෙන කළු චිත්‍රයක් ඇඳගෙන දැඟලුවාට දැන් අර ඉස්සල්ලාම කමටහන් සුද්ධ කරන කියන්නේ අපි කිසිම අරමුණක් නැති මොකද්දෝ තැනකට යනවායි කියලා. ඉතින් ඒක මරණයේ රියසල් එකක් තමයි. විඥානයේ මැදට යන්න යන්න යන්න යන්න මම ආයෙනේ මැරෙනවා. සක්කාය දිට්ඨි මැරෙනවා. මගේ රුචි අරුචිකම් මැරෙනවා. පෞරුෂත්වේ මැරෙනවා. ඊට පස්සේ මම මනින්ද කියන්න බැරි me and not me කියන සීමාවක් නැත් තැනකට යනවා. ඉතින් මේකට ගිහිල්ලා ආපු උඟ දෙනකොට ගිහිල්ලා ආපු කෙනෙකුට හුඟක් වෙලාවට තමයි මරනවා කියලා තේරෙන්නේ නැතිලු. එහෙම චරිත කතා දෙක තුනක් තියෙනවා මේ සූත්‍ර පිටකේ. ඒ ස්වාමීන් වහන්සේට සිවිලා තියෙන පුදුමාකාර බඩේ දෙවිලා. මොන විදියෙන්වත් ඉඳගෙන ඉන්න බැරිලු. ඉඳගෙන භාවනා කරන්න බෑ. හැබැයි ඒ ශාන්ති දන්නා මරුණත් කල යුත්තේ භාවනා කරන එක නැත්නම් සතිය පිරෙනවා. ඒ ශාන්ති උඩ බැලක් ගැට ගහගෙන වැලේ එල්ලිලා මේ පැත්තේ අත්වලක් හදාගෙන ඒකේ සක්මන් කර කර හිටියා. ඒ සක්මන් කරනකොට එනවලු වේදනාව මාරාන්තිකයි. ඒ සංසි සක්මන් කරගෙන ඉන්න එක තමයි මේ හැමදෝ මැරිලා. ඒ හාමුදුරුවෝ දන්නේ ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දිවි ලෝකේ ඉපදුණයි කියලා කියනවා. දිවි ලෝකේ ඉපදුණාට පස්සේ යාමුතුන්ට හිතුණලු මේ අරණ්‍යයට පෙරහැරක් ඇවිල්ලා වෙන්නේ නැති කියලා යාමුතු බිම් බලාගත්තලු. මේ සෙනඟක් ඇවිල්ලා කියලා දිවි ලෝකේ පිටිච්ච බව දන්නේ නැතිලු. ඊට පස්සේ ඒ දිවින සුරංගනා විහාරයේ මේ බලනකොට දැක්කලු මේ හීරළු හාමුදුර කෙනෙක් කියලා හිතාගන්න. හීරළුවන්ගෙත් ওই ගතිය ටිකක් තියෙනවා. ඊට පස්සේ ඇල්ල කන්නඩියක් ඇල්ලවලු මූණට. අම්මට බලනකොට දිවි යෝජාව දිවිය තේද සහිත දිවි කෙනෙක්ලු දැන්. ඊයාමුදුරන් ඉස්සරහ දැන් මේ අම්මන්ඩි කෙනෙකුට හිත ගියොත් එහෙම රේලම ඉවරයි. ඒගොල්ලෝ කිව්වලු ඔබ වෙනින් ආපු මේ දිවි විමාන ඇත්තන මේකට අත තියෙන එක විතරයි කරන්න ඕනේ කරපු ගමන් ඔබතුමාට අයිතිනවා. අපි ඔක්කොම ඔබතුමාගේ පාද පාරිචාරිකාව කියලා. ඊටකොට දැනගත්තා අත තිබ්බොත් ගෝරි කොටයි කියලා. ඒතර කල්පනා කරන බැලුවලු මට දිව්‍ය ශක්තිය තියෙනවා. මට සරුවත් යන අවශ්‍ය ළඟට දැන් යන්න පුළුවන් කියලා. ඊටසිකල මම මේ විමානට අත තියන්නෙත් නැහැ. ඕගොල්ලන්ට අයිතිවාසිකම කියන්නෙත් නැහැ. මම යනවා සරුවච්චන්නාංශ හම්බෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියලා මාත් වෙනවා යන්න කියලා. ගිහිල්ලා සරුවච්චන්නාංශට කියනවා අච්චරාගණ සංගුට්ටං පිසාචකන සේවිතං වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිෂ්‍යති කියලා. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කිව්ව පැවිදි වෙනකොට පැවිදුණා. ඔබ වහන්සේ කව භාවනා කරනවා ඔන්න භාවනා කරා. භාවනාවේදී මම මැරලා මෙන්න මල හත්ති ලව්වේ දිවි ලෝකේ ගිහිල්ලා දැන් මේ පිසාච ප්‍රේතය වගේ මට පේන්නේ මේ අප්සරාව. අච්චරාගණ සංගුට්ටම් පිසාචගණ සේවිතං. වනන්තම් මොහනන්නම් මේ නන්දන වනේ මට පේන්නේ මෝහණීයයි. ඉතින් සාහස මම විනාසයි දැන්. දැන් මම ගිහිලා තියෙන අමාරු තැනකට කියලා සුබුද්‍රංශ සඳහන් කළා සඳහන් කළා කියනවා. මේ අච්චරා සූත්‍රයේ බොයි දින්නේ බොහොම ආරක්ෂා තැනක ඔය මැරෙණදී ඔබ දිවි ලෝකෙ ගියත් සත්‍ය අරසාව ඔබට තියෙනවා. ඔබට නැවත සත්‍ය පිටව ගන්න සතුප්පාද කරපන්. එතකොට ඔබ මොකුත් නැහැ කියලා බණ අහද්දිම එතන සෝවරහත් වෙනවා. ඒ නිසා ඒ භාවනා කරන කෙනා ඔය කියන ඔය නිතරම ඔය හිස්තැනට විවේකතැනට යන කෙනා එයාට මේ මරණය කියන එක මේක රිහර්සල් කරනකොට කරනකොට ඒක පිළිබඳ එච්චර බයක් හෝ ඔය කියන විදිහ කතාවක් එන්නේ මරණය කියන්නේ විශාල ගැලවීමක් කියලා පෙයි. දැන් අපිට උදේකලාව පෙන්නේ මේ පාළු ගතියක් විදිහටනේ. උදේකලාව වෙනකොට අනේ මං රහෙන් අයින් වුණා මං කාගේවත් අවධානයක් නැහැ මං කොටු වුණා මං තනි වුණායි කියලානේ. දැන් උදේකලාව පැත්තෙන් බලනකොට පේනවනේ යකෝ මේක මේ බ්ලෙසිං එකක් කියලා වගේ මරණය විශාල ගැලවීමක් කියලා බුදුජානනාංශය පෙන්ලා තියෙන්නේ. නමුත් අපිට මේ මරණ බයක් ඇති කරලා අපායක් පෙන්නලා මහ විශාල වැඩ කටයුතු වගේක් තියෙනවා. ඒක මේ ශාසනය නැති එකක් නෙවෙයි. මේක පුඹල පෙන්නන්නේ මිනිස්සු බය කරලා තියා හින්දුවොත් පිම්පෙට්ටියට ගාන හම්බෙන හින්දා. වෙන මොකක්වත් නැහැ. ඒක පොඩි තීරිය ගයොතන් තියෙන්නේ. සුනාමි ආවට පස්සේ නිස්සරණවනේ හවුස්ෆුල්. පීරිමි එන්න පටන් ගත්ත භාවනා කරන්ද බේරන්න බෑ. එදා ඉඳලා අද වෙනකන් හවුස්ෆුල්. අනේ මට තව සුනාමියක් ගෙන්න ගන්න තියෙනවා නම් මේ අපාය බයිබලයේ අනිවාර්ය අංගයක්. කුරාණේ අනිවාර්ය අංගයක්. බුදුදහමෙත් කියලා තියෙනවා. ඒකට තැනක් තිබුණාට මේ තරම් පුඹලා පෙන්නලා නැහැ. පුඹලා පෙන්නන්නේ මොකද? මේ කවුදෝ ඒක පෙන්නලා බය කරන්න හදනවා. මේ භාවනා නොකරපු එක්කනා විශේෂයෙන්ම ඔය අරමුණක් නැතුව ජීවත් වෙන්න පුරුදු නැති වෙච්ච එක්කනා හැම බයිලාවක්ම කනවා. පුළුවන් තරම් භාවනා කරන්න මේ ජීවිතේ ඉඳද්දිම මැරෙනවා වගේ නැත්නම් අනින්දිය ප්‍රතිබද්ධව ඒ ඉඳ පුරුදු කරනකොට ඔය කියන කතාවල් Tamanට මේ කියන්න කෙතේ කියවත් අහන්න සීබුද්ධියෙන් අහනවා නම් ඕච්චර කන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම බුද්ධ ඥානසේ කියලා කියනවා අකුසල් වලට එක නමක් තමයි බය. සියලු අකුසල් වලට දෙන පොදු නම තමයි බය. කවුරු හරි එනිසා බයට කතා කරනවා නම් ඒ මනුස්සයාගේ ඇසුරු කරන්නේ නැතුව හිටියොත් හොඳයි. මොකද මේ මනුස්සයා සර්පේ. බයට මොනෝ කරේ විශ්වාස නැහැ. ඊට මෙදී හොඳ විශ්වාස තියෙන මනුස්සෙක් එක්ක තම්බි කෙනෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න නැහැ. උට විශ්වාසයක් තියෙනවා. එහෙම නම් ඇසුරු කෙරුවට කමක් නැහැ. ඒ නිසා ඔය අපාය ගැන කතා කරන මිනිස්සු හුඟක් වෙලාවට ඒකේ මොකද්දෝ දේශපාලන වාසියක් ලබනවා. ඒක හොඳට පේනවා අනිකු සුද්ධ ලියවිල්ල අරගෙන බලන්න ඒකේ පර්ගටරි ගැන එහෙම නැත්නම් සදාකාලික අපාය ගැන ලියලා තිනේවා චිත්‍ර බලන්න ඉතිහාසගත චිත්‍ර පුදුම බයක් ඇති කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මරණය පිළිබඳ බයක් එනවා නම් සාධාරණයි. එයාගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන පටලවා ගන්නවා. ඒ නයි ඉතින් කරන්නේ. ඒකට ඉතින් වෙන කාට අපායට කරන්න දෙයක් නැහැ. තමන් පරිස්සම් වෙනවා නම් හරි. ඒකේ දෙවෙනි කොටස මොකද්ද? ඒ තව කෙනෙක් ඉන්නවා නම් මොකද කරන්න ඕනේ කියලා. ඉතින් තව කෙනෙක් හිටියර මොනවක්වත් කරන්න බෑ. මොනවත්ම කරන්න බෑ. දෙවෙනි කොට සාධනේ ඔයගේ තවද කිට්ටුවන්ටෙක් ළඟ ඉන්නවනම් මැරෙනකොට මොකද නැහැ මිනිකන එක තමයි කරන්න පුළුවන්. හුස්ම ටික යන්නේ නැති වෙන්නේ. කරන්න දෙයක් නැහැ. මේ මෙච්චර මුළු ජීවිතේම පිස්සු කෙරලා අර මොහොතේ ගිහිල්ලා මොනව කරන්නේ? ඉන්නකම් පිස්සු කෙරලා පෙන් කියලා කියලා ඉඳලා අන්තිම වෙලාවේ අල්ලා ස්වාමි දරුවනේ කියන මොනව කරන්නේ? කාටවත් කරන්න ඒ නිසා වැඩේ තියෙන්නේ මේ ජීවත් වෙන ටිකේදී. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මරණය නිතර සිහිපත් කරන එක නා කවදාකවත් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ නැහැ. ලස්සන ජීවත් වෙනවා. ලස්සන ජීවත් වෙන එක නාගේ මරණය ලස්සනයි. මරණය අමතක කළා මේ කාමයට වැටෙන මිනිස්සයා ජීවිතේ පුරාවට කරන්නේ තණ්හා ක්‍රෝධමාන. ඒකේ මරණය කැතයි. බුදුජානනාංශය කියනවා මහණේ අමෘතයට මූර්තිය තරම් මරණානුස්සතිය තරම් කිට්ටු මූල ධර්මයක් මම දැකලා නැහැ කියලා. අමතෝ ගදං අමත පරියෝසානං යදිදම් මරණානුස්සති. නිතර මරණානුස්සති කරන කෙනාට අමෘතේ ළඟ කියලා. අමෘතයට යන්න පාර වැටලා තියෙන්නේ මූර්තිය හරහා. ඒ මූර්තියේ පෙරමගල ලකුණ තමයි මේ අරමුණ මුකුත් නැතුව තියේදී ඒකට සාදර වෙන්නේ. නැත්නම් ඒකට ලැස්තිලා යන්නේ. ලැස්තිලා ගියාට පස්සේ පේනවා ඉතින් දැන් තණ්හාමාන දිට්ඨිය සම්පූර්ණ ගෙවින් යන ගිය වෙලාවට මමයා නැත්නම් සක්කාය දිට්ඨිය නැතුව මේ ලෝකේ පවතින බව තේරෙනවා. අත්දකින්න පුළුවන් නිසා ඒක තමයි අනුන්ගට බලන එක තියා මේ ජීවත් වෙන එකනා ඇත්තටම ජීවත් වෙන එකනා තව කෙනෙක්ගේ මරණදී සැලෙනවා නම් මේ ජීවත් වෙන එකනාගේ දෝෂය තියෙනවා. මේ මැරෙන එක බය වෙන දෙයක් නෑ මැරෙන්නේ නැතකෝ මේක කොහොමඩක්වත් මේ සිස්ටම් එක අලුත් වෙන්නේ නෑනේ මැරි මැරි කිය නැත්තම්. කිරිදත් හැලුනේ නැත්තම් දත් වෙන්නේ නැහනේ. කිරිදත් හැලුනොත් තමයි දත් වෙන්නේ. නැත්තම් කිරිදත්ම තියාගෙන ඉඳ උත්සාහ කළොත් මොකද වෙන්නේ? ඉතින් නෑ. ඒ නිසා මරණයෙන් අලුත් වීමක් වෙනවා. ඒ අලුත් වීමට ලෑස්ති වෙන කැමැති නම් හිතවිලි දෙකක් මැද අසතිය දකින විට මට මතක නෑ ඉතුරු කෑල්ල මොකද්ද කියලා. ඈ ඒ පොඩි එකා කියනවා ඊට උදේ අසතිය දකින්නට ඒකට පෙළඹිලා ඉන්න වෙලාව වාසය කරන්න ඔන්න සතිය ඔන්න නිමනේ ලස්සනය. නිවනම නෙවෙයි ඒ නමුත් ඒ නිවනට පෙරහුරුවක් ඒක පුරුදු කරන්න එතකොට ළඟ ඉන්න මනුස්සයත් මැරෙන එකක් නෑ මං හිතන්නේ ඊළඟ ප්‍රශ්නෙට යනවාද මේ එහෙනම් ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙක තුලදී ඇති වූ භාවනා අධ්‍යක්ීම් විස්තර කිරීමටත් ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමටත් අවසර පතමි. පරියංකේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දින තුනකට කලින් ලද ප්‍රස්වාසය ගෙවී යාමේ අත්දැකීමෙන් පසු නැවතත් පරියංක කීපයකදී ප්‍රස්වාසයේ හීන වී ගෙවී යාම නිරීක්ෂණය කළෙමි. මීට පෙර අවස්ථාවලදී ආශ්වාසයේ හට ගැනීම අත්දැක තිබුණේ ප්‍රස්වාසයේ හීන මත අතිපිහිත වීමක් ලෙසය. අති අතිපිහිත වීමක් ලෙසය. එහෙමයි ලියලා තියෙන්නේ හැමදේම. හීන වීම මත අතිපිහි පිහිත වීමක් ලෙසය. අද දිනේදී එලෙසම ප්‍රස්වාස ප්‍රස්වාස ගෙවී යාම නිරීක්ෂණය කරනවා සමගම ආශ්වාසය දැනීමට පෙර සුළු වේලාවක කිසිත් නොමැති හිස් ඉඩක් අත්විඳෙමි. මේ අවස්ථාවේදී උරස් කුහරයේ තුලද කිසිදු චලනයක් දැනුනේ නැත. සුළු මොහොතකට පසු නැවතත් ආශ්වාසය ප්‍රශ්වාසය ස්වභාවික අයුරින් නිරීක්ෂණය වුණි. ইহත අත්දැකීම් ලද සුළු මොහොත ඇලහැප්පීම් වලින් තොර ඊතා විවේක කාලයක් බව පසුව හැඟුණි. මාගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් මැනව ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි. ඒකේදී අර අපි එදා මතයුම්සක් කරා වගේ Tamange මතයුම්සුමක් කරන්න ඒ මොනවත් නැති தත්ත්වේ වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. මීළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මෑත දිනකදී ඉදිරිපත් කළ ඉදිරිපත් කළ වார்த்தාවකට පිළිතුරු වශයෙන් කරන ලද අනුශාසනාව අනුව පරයන්කේදී මම බලන්නේ චලනයයි වරහන් ඇතුලේ අරූප එකලස්ව ඉඳගත් පසු පෙනෙන චලනයේ දෙස බැලූ විට එය විශාල ප්‍රදේශයක පැතිරෙන්න පටන් ගනී. පේන තෙක් මානයක ඇත්තේ චලනයයි. චලනයේ ඉස්සර දැනුණු ජවය දැන් අඩු වී ඇතිසේ හැඟී යයි. පරයන්කෙන් පරයන්කේට ජවය අඩුව යන බවක්ය මට හැඟී යන්නේ. චලනයට අමතරව ඇත්තේ ඇති වී නැති වී යන සිතවිලිය. සිතවිලි නැති වී යන විට චලනයට දිය වී යන බව, චලනයට දිය වී යන බව යන්තමට තේරේ. සිතවිලි ඇතිවන තැන දැක ගන්න තාමත් අසමර්ථය. බොහෝ වේලාවට පසු චලනයේ විවේකයක් සඳහා නවතී. චලනයේ අවසානයේ හුස්ම රැල්ල බවට පත්වන ආකාරය ඉතා හොඳින් දැකගත හැකි වුණි. විවේකයේදී ඉඳහිට චලන එකක් දෙකක් දැනේ. විවේකය සහනදායකයි. පෙනෙන හුස්ම දුර්වලයි. දිග ගැප් එකක් සහිතයි. වේදනා තිබෙනවද නැත්දයි නොදැනී පිටතින් නොඑක් ශබ්ද ඇසේ දැනෙන විවේකී ගතිය අවස්සා දැමීමට ඒවා කිසිවකටත් බැරිය. බොහෝ වේලා පවතින විවේකය අවසාන වන විට චලනයේ නැවත පටන් ගනී. සැපදායක తත්වයේ විනුවට චලනයේ එයි. තව බොහෝ කලකට වැඩමුළුවක් සංවිධානයේ නොවන නිසා අනුශාසනා බලාපොරොත්තුෙන් මෙසේ ලියමි. අනුශාසන අනුශාසනා කරන සේක්වා දරුවන් සරණ වේවා. ඒකදී ඔය පෙන්නන හිතවිලි නැත්තම් ඔය මේ චලන එහෙම නැත්නම් ආනපන ඔක්කොම එකම දේක විවිධ කම්පන අවස්ථාවක්. ඒ වේගයෙන් කම්පණය වෙනකොට තරංගාකාරයට කම්පණය වෙනකොට අපි අරමුණු කියලා කියනවා ආනාපාන ආදී දේවල්. නමුත් ඒ ඔක්කොම එන්නේ ওই තියෙන ভাইබ්‍රේෂන් එක නැත්තම් චලන වල තමයි. ඒකම තමයි ওই සවුන්ඩ් ඔෆ් සයිලන්ස් වෙන්නේ. ඒකම තමයි හිතවිලි බාටපත් වෙන්නේ. ඒක තමයි තැහැල්ලුව බාටපත් වෙන්නේ. ඒක තමයි ආලෝක බාටපත් වෙන්නේ. එකක් බාටපත් වුණොත් අනිතව නැති තමන් අර මැටි ටිකෙන් කලයක් හදනවද ගුරුලෙත්වක් හදනවද කියන එක තමයි. හැබැයි විවේකතන නැත්නම් අපි කම්පන චංචල තන ඉඳලා ආය ආහනපානෙ මතුවෙන එක මම කරන එකක් නෙවෙයි. ඒ දෙක මේ අරමුණු වර එක මත වෙනවා ඊට පස්සේ අරමුණු නැති මූල ශක්තිය බාටපත් වෙනවා හැබැයි මේ මූල ශක්තිය අරූපේ කියලා ලියලා තියෙන රචනෙ මුලදී ඒක එච්චරම පිළිගන්න බෑ මේ මූල ශක්තිය දිහා බලාන හිටියොත් ආනපනෙ නැවත මේකපත් වෙනවා නැත් මේක ආනපනෙ බාටපත් වෙනවා බලාන ඉඳලා මේකේ තම්පත් වීමක් වෙනවා ඒ ඒ ඒ කම්පන වේගය සාදර වෙච්ච තරම් බහුලීගත කරපු තරමට භාවනා කරපු තරමට ඒක දුරස්ත වෙන ගතියක්. තැම්පත් වෙන ගතියක්. එහෙම නැත්නම් ඒකේ Tamanට තියෙන ඉම්පැක්ට් එක එහෙම නැත්නම් නපුර එහෙම නැත්නම් බලපෑම අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය එතන කාලයමයි වටින්නේ. ඒකට පුළුවන් තරම් වශී කරගන්න ඕනේ. පුළුවන් තරම් සිද්ධි වෙන්න ඕනේ. එතකොට ඒ කම්පණය මගෙන් කිසිම අපේක්ෂාවක් කරන්නේ නැහැ. මම යකින් ඒකට කිසිම බලපෑමක් නැහැ. එන්නේ එන්නේ මේ දෙක අතර ලොකු දුරස් වීමක් කියනවා. දුරස් වැඩි වෙන්න වැඩි වෙන්න උදකලා වැඩි. දුරස් වෙන්න වෙන්න වෙන්න විවේක වෙනවා. දුරස් වෙන්න වෙන්න විස්්‍රාම වෙනවා. දුරස් වෙන්න වෙන්න සප්ප මේ සාසන සම්පත්තියක් වඩපත් වෙනවා. ඉතින් ඒකට එහෙම තියෙnderලා තමන්ට ඇතිවෙච්ච විවේකේ උදකලාවේ සානස සම්පත්තිය පුරුදු කරන්න නම් මේ ඔය කියන කම්පන චංචලයට සාපේක්ෂව තමයි කරන්නේ. ඒ සඳහා කලියොත් නමක් නොකර සිටීමයි. ඒ සඳහා වැඩි යොත් මේකට එහෙමම මේකට සාදර වෙලා ඒකට නිසිනින්ද යන්න දෙන එක. It's a matter of time. හරීම හිමීට සිද්ධ වෙන්නේ. ඒ මොකද අපිට නිකන් ඉන්න බැරි නිසා අපි මේක අවශ්‍යනවා. හැබැයි අපි අවිශ්වත් නැතත් ඒක වරින් වර විශ්ලා ආයතම්පත් වෙනවා. ආය විශ්ිනවා ආයතම්පත් වෙනවා. එතකොට ඒකේ ලයක් තියෙනවා. එන්නේ එන්නේ ඉන්න තැම්පත් වෙන වැඩ පිළිවෙලකට යනවා. හැබැයි මේ නිවන නෙවෙයි. මෙතෙන්දී ආනන්ද හැමදුරෝ ආහනවා සර්වජන් වහන්සේගේ. මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී සංස මේ මට්ටමේදී කෙනෙක් නිවන් දකින්නවාද කියලා. උන්වහන්සේ කියන සමහරක් මේ මට්ටමේදීවත් නිවන් දකිනවා. සමහරු දකින්නේ නැහැ. ඒකට අහනවා ඇයි එහෙම කියලා. ඒ මොකද Tamanට තේරෙනවා නම් මේ පේ තීන හරියක් තියෙන මනෝපොබ්බංගම දේවල් තීන හරියක් තියෙන මනෝසෙට්ටයි. තීන හරියක් මනෝමයි කියලා පිළිගන්න කැමති කෙනා නිවන් දකිනවා. නමුත් මේ තියෙන එක ඇයි? මොකද කොහොමද? ආදි වශයෙන් ඒකට මනාපයක් හෝ අමනාපයක් තියෙන එක තව ගමන ගන්න තියෙනවා. එයා මේ චීනකත් එක්ක ගැටුම නතර කරන තාක්කල් ඇසියුම් කරන එක නතර කරන තාක්කල් මේකත් එක්ක කතන්දර ගොතන තාක්ක නතර කරන තාක්කල් මේකත් එක්ක වාග් බහුල්‍යයකට නතර කරන තාක්කල් තාම නිවන් දකින්නේ නැහැ. ඒ නිසා මේකට බුදියාගෙන ඉන්න බුදියාට කොටියට බුදියන් දැරලා විවේක වෙච්ච තරමට නිවිග නිවනට නෑකම් කියනවා. නමුත් මේ මේ தત્ත්වයේ නිවන නොවුනට උඟාවක් වටිනවා. ඒ නිසා ඒකට පුළුවන් තරම් සිද්ධි වෙන්න දෙන්න වශී භාවයටපත් කරන්න සීසන් කරන්න ඒ සඳහා අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර හිටියත් හිටිට එක හිටියත් කොහේ හිටියත් එච්චරයි කරන්න තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මාගේ පරයන්ක භාවනාවත් සක්මන් සක්මනත් එදිනෙදා ජීවිතයේ සතිය පැවැත්වෙන ආකාරයත් ඔබ වහන්සේට ඉදිරිපත් කර ගුණදොස් දැන ගැනීමට අදහස් කරමි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි වසරක පමණ කාලයක සිට මෙම ශික්ෂාව පුරුදු කරන අතර මේ මා සහභාගී වන දෙවන නේවාසික වැඩසටහනයි. එදිනෙදා ජීවිතයේදී කරන වැඩ අතර ආයාසයෙන් තොරව සතිය පැවැත්විය හැකිය. එදිනදා ජීවිතයේද යම් ආකාරයක පරයන්ක භාවනාවේ කොටසක් ලෙසින්ද ලෙසින් අත්දකිමි. සාමාන්‍ය ඇවිදීමේදීද සක්මනේ මෙන්ම සතිය පැවැත්විය හැක. gederidi ඇතම් දිනවල පරයන්ක භාවනාවට හෝ සක්මනට යෙදීමට වේලාවක් නැතිවද ඒ ගැන කම්පාවක් නැත. භාවනාවේ ලැබෙන විරාමයේ එදිනදා වැඩ අනතුරු දීම භාවනාවේ ලැබෙන විරාමයේ එදිනදා වැඩ අතරතුර දීම අත්දකිමි. මෙම මෙම භාවනා ක්‍රමය ගැන හෝ මගේ භාවනාව සිදුවන අයුරු පිළිබඳ සැකයක් නැත සතිය වැඩෙන බව හැඟේ. මීට දින 4කට පෙර සිට පරියංක භාවනාවේදී අධික බලයක් යොදා මාගේ ශරීරයේ ඉහළට අදින බවක්ද හිස ඇතුලින් තදින් තලන පෙළෙන බවක් සහ හිස් කබල මුදුනේ රත් වීමක් සහ හදවත ගැසෙන රිද්මයේ විටින් විට අරමුණු විය. ඉඳගෙන හිටි ස්ථානයේ හා ස්පර්ශ වූ පසුපස ප්‍රදේශයේ ඇති වූ අධික වේදනාවක් හා රත් වීමක්ද මුළු ඇඟම දවන තවන ස්වභාවයක් අත්විඳෙමි. එදින සිදු කළ සෑම පර්යංකම වාගේ පර්යංකයකම වාගේ පෑ දෙකකට ආසන්න කාලයක් යනතුරු නැගිටීමට අපහසුව මේ දෙස සතිමත්ව බලා සිටියෙමි. පසුදින ඇඟට යම් වෙහෙසකර බවක් හා පරියන්කේ යෙදීමට අකමැති ස්වභාවයක් දිහා සතියෙන් බලා සිටිමි. ඊයේ සිට භාවනාව මදක් වෙනස් වූ අයුරකි. භාවනාවට හිඳගත් සැනින් සිත ශූන්‍යතාවයට පත් වී ඊතා සිහින් බලයක් විසින් ඉහළට ඇදී යාමක් වැනි දෙයක් අරමුණු වෙයි. ඉන්පසු හිස පුළුන් තොටිල්ලක තියා ඊතා සිමින් සහ සැහැල්ලුවෙන් වක්‍රාකාරව භ්‍රමණය වන බව දැනේ. මෙය නොඑක් දිශාවලට මේ අයුරින් මුළු පර්යංකය පුරාම දිගින් දිගටම ඒකාකාරී වේගයකින් පාලනයකින් තොරව සිදුවේ. ඒ අවස්ථාවේදී සතිය හොඳින් පවතින බව දනිමි. භාවනාවේ ඉදිරිය සඳහා වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. මාගේ ජීවිතයට අප්‍රමාණ සැහැල්ලුවක් නිදහසක් ලං කර ගැනීමට මඟ පෙන්වූත් ඒ සුන්දර නිවන් මාර්ගයේ විවෘත කර පෙන්නුවොත් ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. මේ කියන්නේ මුල් කොටසේ අහගෙන ඉන්නකොට තේරෙනවා. නමුත් ඒක පස්සේ කොටස අහනකොට නම් එච්චරම අනුතුරු අඟවන්න දෙයක් නැහැ. අපි කියනවා තමයි ඇත්තටම භාවනා කරන යනකොට පරියන්කේටම කෑදර වෙන්න එපා, ධක්මන්ට කෑදර වෙන්න එපා, දිනද වැඩ කරනත් බලන්න කියලා. යම් දවසක මේ කොයි ඉරියව්වෙත් වගේ සතිය පවත්වන්න පුළුවන් නැත්නම් පවතින සතිය දියුණු වෙනවා කියලා දැනනට පස්සේ වංචනික ධර්මයක් වැඩ කරන්න ඉඩ තියෙනවා. ෂට ධර්මයක් මායාවී ධර්මයක් පරියන්ක අවශ්‍ය නැහැ කිය. ඒ දිනදා වැඩවලම කරගෙන යන්න පුළුවන් කියලා. අන්න ඒකේ පරිස්සම් වෙන්න කියනවා. එහෙම වුණත් අදිශයකට අපි කාලතරණ කැඩුවත් නැවත හැකීක්මනට කාලසටහන පිටණ්ඩේ කියලා කියනවා. සතත අභ්‍යාසයෙන්. ඒ මොකද මේ මම ලොකු සාංශකින් ඇහුවට පස්සේ ලොකු සාංශ කිව්වේ අපි ලෝකෙට ආදර්ශයක් ඉතුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සෙත් භාවනා කරා. බුදුන්සේ බුදු වුණාට පස්සේ භාවනා කරන්න මොනව කරලා බණ්ඩ නෙවෙයිනේ. නමුත් ඒ පෙන්නඳ අපිට මේ උදව් කරපු භාවනාට කරන එක අනුග්‍රහයක් නැත්නම් මේ කයට විවේකයේ දීමක් වශයෙන් මේ විවේ මේ පරියන්කයක ඉඳලා ඒ ටික දෙන්න දෙන්න. අපිට බරපතල වැඩක් තියෙනවා කරාරින මේ නොකර ඉන්න වෙනවනම් ඒක කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉඩ ලැබිච්ච වහාම නැවත කාලසටහනට යන්න. ආන්නේ ඒ ගතිය self discipline එකක් වෙන්න. මේ කාටව රවට්ටන්න කරන දෙයක්වත් එහෙම තමයි වැඩ තියෙනවා කියලා පරියන්ක නතර කිරීමක්වත් නෙවෙයි. තමයි යම් අදිෂ්ඨාන යම් කාර්යසටහනක් අදිෂ්ඨාන කරා නම් ලද හැම වෙලාවෙම කියන්නේ නින්දට වෙන්න මේ ගමනක් යන්න ඉස්සෙල්ලා කියලා කම්මැලි වෙලා ඒක නොකර ඉන්න එපා. ගමන ගිහලා ආවයි කියලා නොකර ඉන්න එපා. බඩගිනි උණයි කියලා බඩ නොකර ඉන්න එපා. බඩ පිළ වැඩි කියලා නොකර ඉන්න එපා. සීතල උණයි කියලා නොකර ඉන්න එපා. සීතල අඩු උණා කියලා නොකර ඉන්න එපා. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා කියලා මේ ලලිතන් වුණා වගේ නොකර ඉන්න එපා. ලිටුනාට පස්සේ කියලා නොකර ඉන්නත් එපා. මෙතේ ඒ ටික තියෙනවා නම් මාරයත් බයයි. අපි එහෙම නෙවෙයිනේ. මේ ලිරක් ඈත එන්න තියෙද්දි ඒ පුරාණ පුදිය ගන්නවා විදහාට. ගමනක් යන්න තියනවා කියලා ප්‍රේම දැන් ඉඳලා සැලසුම් කරනවා අද හතර ඉඳලා පුදිනවා කියලා. මේ හෙට ගමනක් තියෙනවා කියලා. ඊට පස්සේ ගමන ගිහලා ආවට පස්සේ ඔව්. මේ මෙව්ව තමයි මේවා කුසීත වස්තු කියන මේවට. බුදුජානක එව්වට අනිත් පැත්තට කියනවා විරිය ආරම්භ වස්තු. විරිය ආරම්භ වස්තු කියලා මේක දැනගෙන ඔය ගමන ගියොත් උඹට ඕටිපත් කරනවට ගමනට ඉස්සලා පුළුවන් තරම් භාවනා කරපන්. ගමන ගිහලා ආවට පස්සේ ඒකේ අල්ලන්නත් එක භාවනා කරපන් කියලා කෙරුවොත් මායයටවත් අපිට කොක්ක ගහන්න බෑ. මට කියත හැකි එහෙම නොකරනවා නම් ගහන කොක්කට තමයි අපි ඔය කියන්නේ born again කැතලික් කියලා කියන්නේ. වෙන ආගම් වලට බඳව ගන්න ඔක්කොම අහුවෙන්නේ ඔන්න ඔය කුසීත වස්තු ඉන්න අයට තමයි. විද්‍යාරබ වස්තු ඉන්න කෙනා ළඟට මැස්සෙක් ඉන්නේ. මායя තියා මුකෙක්වත් ඉන්නේ මොකද මේ මනුස්සයා ඉන්නේ අර වංචනික ධර්මයට අහු වෙලා නැහැ. කරන්න ඕනේ නම් අපි කාලසටහන වෙනස් කරලා හරි කරනවා. හැබැයි ඊට ලැබිච්ච ගමන් ආයෙ කාලසටහන යන්න බැරි නම් අපි හිතන්න අපිට යන්න ඕනේ යන්න බැරි නම් ඒ තමයි පෙර පිං කරලා නැතිකම. යන්න ඕනේ යන්න බැරි නම් ඒක තමයි කියන්නේ පුබ්බේච කතපුඤ්ඤතා නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඉස්සරහට හරි වෙන්න අපි යම් ආදර්ශයක් ඒක මේ වාල්කමක්වත් දැනගෙන හිර කඳුරේ වැටීමක්වත් නෙමෙයි. අපිට මෙතෙන් දෙන්න උදව් කරපු ඒ කාලසටහනට ගරු කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මානව ඉතිහාසයේ පළවෙනිම මිනිහනේ පළවෙනිම මිනිස්යානේ දිනචරියාවක් හදපු ওই මොනම දාර්ශනිකයෙකුට අහන්න බලන දිනචරියාවක් තිබිලා තියෙනවද කියලා. බුදුසසුනේ රාත්‍රී කාල තුනකට කැඩුවා, දවල් කාල දෙකකට කැඩුවා, පහකට කඩලා ඒ අනුව තමයි දිනචරියාවට කටයුතු කරේ. ඒ නිසන් වලට ආපු ඒ ප්‍රොෆෙසර් කෙනෙක්, ලේඩි කෙනෙක් යා කියනවා අනේ සෝංශ මේ නිස්තරණ වණේට ආවට පසුලි ඉස්කෝලේ ගියාට පස්සේ කාලසටහනකට වැඩ කරේ. <laughs> කවදාවත් නැතුළු ජීවිතය අපිට කාලසටහනක්. කවුරු හරි ඇවිල්ලා එතකොට ඇඟිල්ල ගන්නවා. කාලසටහන තියෙන කෙනෙක් කියලා ඒක කරන්න දෙයක් නැහැ. මම යොදාගත්ත වැඩක් තියෙනවා. ඉතින් ආයේ උපකල වෙන්නන්නේ ඊට වැඩිය වැඩගත් වැඩක් තියෙන කියලා. ඒතර කියන්න තියෙන්නේ මොකද මේ කාලසටහන රකින්න එක මගේ යුතුයකම. ඔයාට ඕන තරම් ඉඳ තියෙන ඇවිල්ලා කොක්ක ගන්න. නමුත් කර්මලා කරන්න මට තියෙන ඕන කන්සිස්ටන්සි එක. එතකොට අපි ළඟ තියෙන අමාරය ආවත් හෙට්ටු කරන්න දෙයක්. ඒ නිසා කාලසටහන කියලා කියන්නේ වාල් වෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් Tamange හුදකලාව තියාගන්න Tamange විවේකී තියාගන්න හොඳ ආයුධයක් බුදුහාමර අපිට දීපු ආදර්ශයක් පෞරුෂත්වයේ හොඳම ලක්ෂණයක්. ඒ නිසා කාලසටහන කැඩුවට කමක් නැහැ. නැත්නම් කාලසටහන වහල් වෙන්න එපා. හැබැයි ලද හැම වෙලාවෙදීම ආයෙත් ඇවිල්ලා කාලසටහනට වැඩ කිරීමේ Tamanට තේරෙනවා මේ බුදුහාමර ධර්මයේ Tamange ගුරුනාශි කරගත්තනේ. ආන්නේ වගේ කාලතරණට වැඩ කරන්න. ඒකට පුදුම විදිහට ඒකෙන් අපිට ආත්ම විශ්වාසය ඇති කරගන්නවා. මිල් මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඇසූ ප්‍රශ්නයකට අදාළවයි ස්වාමින් වහන්සේ සිතවිල්ලක් ආවිත එහි නැතිවීම බලා සිටින විට එය නැතිව යන අන්දම පෙනේ එවිට මා නැවත නාසිකාග්‍රය දෙස බලමි මම මෙය ඊයේ කීප විටක් අත්හදා බැලුවෙමි එවිට මට හුස්ම රැල්ල නොදැනි නොදැනි පෙරමෙන්ම සිතුවිල්ල අතර අවකාශය මට නොඇතෙහි. එයට හේතුව එය එය නැතිවන විට එය නැතිවන විටම නාසිකාග්‍රය වෙතට හිත යොමු කිරීමයි මට සිතේ. සිතුවිල්ල අවසන් වූ විට නාසිකාග්‍රය වෙත හිත යොමු කරන අතර අතර ඇති ඉතා කුඩා අවකාශය දැයි වරහන් ඇතුලේ හිස් බව. ආය වරහණක් ඇතුලේ ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර මෙන් මට දැනගනු කැමැත්තෙමි ඒ හිස් බව. ඔබට තෙරුවන් සරණයි දීර්ඝාෂ වේවා. ඉතින් අපි අතර මේක පිළිබඳව මත විමසීමක් සහිතව සෑහෙන සභාවේ සම්බන්ධ කරගත්තා. ඒ කටයුතු කරනකොට ඒ හිස් බව පේන්න ඉස්සලා හිස් බව බලන්න යනවයි කියලා කියන්නේ මහ විශාල විකාරයක්. හිස් බල පේන්න පටන් ගත්තට පස්සේ ඒක නොබල ඉන්නවා කියලා ඒ හා සමාන විකාරයක්. ඒක නිසා ඒ gediye ඉදුණට පස්සේ නම් ගහෙන් වැටේ. එතකොට නම් අඹ රසයි. gediye ලස්සන තිබුණට කඩලා දුම් ගහලා ගත්තොත් රස නැහැ. ඒකට අපි කියනවා අමු අඹ කනවායි කියලා. ඒ නිසා විවේකයේ ඊ Taman තවද පේනවනේ. දැන් මම බලන්නේ හුස්ම මේ හිතවිල්ල ගෙවෙනවා. එතකොට මගේ හිත ආනාපානට යනවා. එතකොට අපි ආනාපාන තියෙන තාම වැඩනේ. අරමුණේ තියෙනව නැත්නම් තාම රූප කර්මස්ථානේ හිත යෙදිලා තියෙන. කරගෙන යන්න. උන් කරගෙන කරන යනකොට ඒ අතර තියෙන විඩව් ගතිය ඉදස් ගතිය, ඇහිදල් ගතිය පේන වෙලාවට තමයි අපි එකෙන් වැඩ අරගන්නේ. ඊට එහාට ගිහිල්ලා මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට මේක පිළිබඳව ලෑස්තිලා ගිහිල්ලා හොඳට දැන් පේනවා නම් මේ හැම දෙයක්ම පූට්ටු දේවල් කියලා. මේ පුරුද්ද පුදේවල් ඒවා විසිරෙන්න පටන් ගන්න. ඒකට අපි කියනවා විසිරුවා බලනවා, විචිත්‍රව බලනවා, පතුරු ගහලා බලනවා කියලා. අන්නේ බලනකොට පේනවා හැම දෙකක් අතරම හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. මතුවෙන හැම දෙයක්ම ගෙවෙනවා. ආන්නේකදී විවේකී දැක්කට පස්සේ හිස්තන දැක්කට පස්සේ මේ හිතවිල්ල ගෙවිල යන පැත්ත ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස ගෙවිල යන පැත්ත ඒ හිතේ එනවා වෙලාවක් මම මෙතෙක් කල මේක දැක්කේ නෑනේ මම මේක බලන්න ඕනේ කියලා අන්න ඒකට කියනවා අනිච්චානුපස්සනා භාවනාව කියලා. මේ ගෙවෙන මේ කයානුපස්සනා කියලා ගෙවෙන හැටි බැලීමේ විනෝදාංශය. වයානුපස්සනා වේයෝ වීම, වැය වීම දකින භාවනාව. නිරෝධානුපස්සන නිරුද්ධ වීම දකින භාවනාව. නැත්නම් පටිනිස්සග්ගානුපසී බොහෝම ගැඹුරු භාවනාව. ඒවා මේ අනාත්ම ලක්ෂණ පිළිබඳ භාවනාව. හැබැයි එකක්වත් කරන්න බෑ භාවනාව උතෙන් යනකම් මෝරණකම්. මේකට පස්සේ ඒක ගැල්වනයිස් කරන්න ඒක රීන්ෆෝස් කරන්න තමයි ඔය කායानुපසන, වායानुපසන, නිරෝධානුපසන, පටිනිස්සග්ගානුපසන කරන්නේ. ඉතින් ඒකෙදී ඔය මූල ධර්ම ඉක්මන් වුණොත් පේන්න ඉස්සලා විවිකේ බලන්න හදනවා. විවිකේ ඉස්සලා ශූන්‍යතාවය බලන්න හදනවා. ඒ පේන්නේ ඉස්සලා හුදේකලාව බලන්න. ඉතින් එතකොට ඒ කියන්නේ අමුව මකාන කතාවක් තියෙනවා. ඉතින් ඒක සාහතික අපරාධයක් නෙවෙයි. මේ ඒත් ප්‍රතිඵල අපේක්ෂාවක්. දැන් බලාපොරොත්තු වෙන ශූන්‍ය තමයි ඒත් ප්‍රතිඵල අපේක්ෂාවක්. ඒ නිසා ඔය අඹේ ඉදෙන්න අරින්න ගහේ ඉදිච්ච අඹ රසයි. ඒ නිසා එතනදී ඒ තියෙන තල තුනා ගතිය කිසිම කෙනෙකුට කවම දාකවත් කාටවත් උදව්වක් කරන්න බැරි තරම්. තමන්ම දැනගන්න ඕනේ. තමන්ම දැනගත්තත් පොට්ට chance ලක්ෂයක් වැරදිලා තමයි දැන් පදම හරි ගියා කියලා තේරෙන්නේ. ඒ නිසා ඒක පදමක් කියලා එකට කියන්නේ. ඒක නිකන් හාමෝනි එකක්. ඒක ඒක බ්ලිසිං. ඒක ඉලෙක්ට්‍රික්. ඒක එන්ඩාවමන්ට් එකක්. එදිනවම කරගෙන කරගෙන යන දැන් ආසන්න කරලා තියෙන බව අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි මමේ අත දැම්මනේ. තාපු ගමන් ගෝරි ගොඩයි. එයා බොහෝම ඉහලින් ඇවිල්ලා ගොඩ පෙරක තුරකන් දෙන්න කතා කරනවා. දැන් මේකේ මේ හිතවිල්ල කෙලවර බලනද ප්‍රසවාස කෙලවර බලනද මේ ඔක්කොම අමුම දුම් ගහලා ඉදවන්න හදාන්නේ. හරි කියන්නේ පැත්තකටලා හිටපන්. මේට යන්න ආරපන්. ඔය ඕක එයි. වෙලාවට එයි. ඉතින් ඒක අර මේරුම තල තුනකම එහෙම නැත්නම් පරිචය කියලා කියනවා. එහෙම නැත්නම් පාටිහාරීය ඥානය කියලා කියනවා. තමන්ගේ දරුවා වුණා දීගතල දෙන්න ඕනේ වෙලාව දෙමාපියන්ට තේරෙන්නේ ඒක දන්න දෙයක් නෙමෙයි ඒකේ වෙලාවට එන දේ. ඊට ඉස්සෙල්ලා මේක තීන්දුව කරන්න ගියොත් මේ ඊට පස්සේ අනවශ්‍ය අර පවුලේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට කරගන්න ඕනේ. ඒක වෙලාවක් තියෙනවා. අන්න ඒ යෝගේ ඒක බොහොම අමාරු දෙයක්. මෙතෙන්දී ඒක බලපාන එක කණින් වටන ඇත්තට ඩොක්ක කරලා කියලා දෙන්න පුළුවන්. මෙතෙන්දී කියලා දෙන්න බෑ. යා යමෝට් ලයින් ඇත්තට මෙතෙන් යනකොට. විවේකීව යන්න අරින්න පරිේශණය වෙන්න අරින්න. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊයේ රාත්‍රියේදී පර්යංක භාවනාවේදී සිදු වූ සිදුවීමක් ගැන වාර්තා කරමි. මම පර්යංකයට වාඩි වූ පසු වෙනදා ආකාරයට ආශ්වාස සහ ප්‍රශ්වාසය නිරීක්ෂණය කරමින් සිටින විට ඔළුව දෙපෙදසින් තියුණු ශබ්දයක් නොකඩවා ඇසෙන්නට විය. මෙම ශබ්දය එනර්ජි පල්ස් එකක් හෝ හයි ෆ්‍රීකවෙන්සි වේව් එකක්සේ විස්තර කළ හැකියි. මෙම ශබ්දයේ එදිනදා ජීවිතයේ හිසේ කැක්කුමක් හෝ විභාග දිනවල ආතතිය නිසා ඇතිවන නමුදු ඉන් මින් පෙර කෙසේවත් භාවනා කිරීමේදී අස අසා නොමැත. ඇසී නොමැත. ඊයේ රාත්‍රියේදී පරයන්කේ සිටියේදී මේ ශබ්දය එක දිගට ඇසී ඔටුන්නක්සේ හිස වටේ කැරකෙන්නට විය. ඔබ වහන්සේ මෙවැනි දේ සිදුවන විට එයට තැති නොගෙන නොගෙන ලෙසත් ආශාවෙන් හෝ තරහවකින් ඒ දෙස නොබලන ලෙසත් අවවාද දී තිබුණද ඒ මොහොතේ පරිණාමය වුණ මිනිසෙකු වත් වඳුරු ගති මතුවී භාවනාව පැත්තකට තබා ඇත්තට මේ හිස වටේ කැරකෙන බව දැන ගැනීමට ඔළුව අතගා කැරකී බැලුවෙමි. එවිට ඒ ශබ්දය නැති වී ගියේ. මේ අන් දෙක වුණ නැද්ද දන්නේ නැහැ. <laughs> වඳුරෙක් වඳුරෙක් නොවේ ගොනෙක් කියලා හිටියනම් අත ගන්නට අං ගැටවත් අහු වෙනවා. මේ සිදුවේ කුමක්දයි මට අවබෝධයක් නොමැත. ඊයේ ධර්ම සාකච්ඡාවේදී සඳහන් කළ sound of silence යන ෆිනෝමිනායකට සම්බන්ධ බව දැනේ. කරුණාවෙන් මෙසේ සිදුවන විට කල යුත්තේ කුමක්දත් sound of silence යන්න කුමක්දත් තවදුරටත් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ ඇතුළු ගර්ථර සංඝරත්නය මේ කරන්නා වූ මහා ධර්ම මෙහෙවරට දොහොත් මුදුන් දී নমස්කාර කරමි. ඔබ වහන්සේටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ඔය අපි ඊයේ සභාවේ මත විමසීමක් කරා හිතිරි දෙකක් මැද පාළු ගතියක් දැනෙනවා නැත්නම් හිස්තනක් දැනෙනවා නැත්නම් මේ ශූන්‍යතාවයක් දැනෙනකොට අපි ක්‍රියා කළ යුතු ආකාරය. ඉතින් ඒකදී ඇත්තටම සජීවීව හුඟ දෙනෙක් ආදාර අදහස් ප්‍රකාශ කරා මේ වගේ මේකට අදහස් ප්‍රකාශ කරන්න කවුද කැමති? මේ වගේ දෙයක් ආපුවාම මම නම් කරන්නේ මෙහෙමයි නැත්තම් මෙහෙමයි මේක කළ යුත්තේ කියලා මේ වෙන කටහඬකින් කවුද කැමති? හරි හරි. ඈ? ඒක ලිව්වේ මම. ඔව්. මේ ඔබ වහන්සේගේ ප්‍රශ්නේ අපහු. ඒ වගේ දෙයක් වෙච්චාම මොකද්ද කරන්න ඕන කියලා මම ඔයාගෙන් අහනවා. මුකුත් හිතන්නේ නැතුව හාරලා බලන්නේ නැතුව ඔළුව අත ගන්න නැතුව ඒක දිහාම බලන්නේ. ඉතින් එන ලිව්වේ මොකටද ඔය ප්‍රශ්න? <laughs> මට මේ කියන්නේ මට දැනගන්න ඕනේ මොකද ඒ සද්ද කියලා මොකද වෙනදා හරි ඒ ඒක හොයන්න ගියොත් ඒක ඉතින් ඒකට කරන ත්‍රෙට් එකක් ඒක තමයි රියැක්ෂන් කියන්නේ ඒ එනදී මිරිකලා ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ගියොත් ඒක තමයි ඒක ඒක සාමාන්‍ය හැටි නැචරලි ෆියර් එක අපිට තියෙනවා security ප්‍රශ්නේ. එහෙම නැත්නම් selection natural selection කියන එක ඒක ඉතින් instinct එකක්. අන්නේ වෙලාවදී ඒක නොකර ඉඳීම තමයි අපිට මේකත් එක්ක ඇසුරු කරන්න මේක දිගට පවත්වන්න මේක ටිකක් ප්‍රොමෝට් කරන්න තියෙන එකම ක්‍රමය. ඒක කඩන එක තමයි කරන්නේ මොකද්ද කියලා අහනවා මේක සද්දයක්ද කියලා බලනවා හිතවිල්ලක්ද කියලා බලනවා වේව් ලෙන්ත් එකක්ද මේ ඔක්කොගෙම කරන්න දෙන මේකට ත්‍රෙඩ් කිරිල්ලක් මම කියන්නේ මූණට කියලා ගහිල්ලක් කියලා. මුණ රේල් ගහනවා කියන එක දන්නවද? නැත්තම් උණු වතුරක් කරනවා. අපිට හිතෙන්නේ මේක ඉන්ක්වයරිං මයින්ඩ් කියලා. අපිට හිතෙන්නේ මේක මේ මේ ඩිඩක්ටිව් තින්කින් කියලා නෑ. වංචනික ධර්මයක් මේ එන ධර්මයට නිග්‍රහ කරනවා. මේක ධර්මයට රියැක්ට් කරනවා. ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන දේ කියන එක කොච්චර කිව්වත් it's a luck by chance. It's something electric. So one day you will just withdraw. and just let it happen. And therefore you have to understand that you have to promote it. You have to facilitate it. Or you have to understand it's a it's an endowment or result of meditation. Don't try to put acid testing. Each and everything is a kind of a කෙනහිල්ලක් කියලා කියන්නේ irritation එක. හරි අමාරුයි. It's a good thing. එන්නේ හොඳට මොකද හුඟ දෙනෙක් තමන්ගේ තියෙන විලා ගති, වඳුරු ගති පේනවා ඔය ලියලා තියෙන එක ඇත්ත. ඒක තමයි අපි දැනගන්න ඕනේ අපිට යන්න ඕන නම් manussත්වයෙන් ඉක්මනට මේ වගේ දෙයක් වෙනවා මොනවාක්වත් නැති වෙනක් වෙනවා. එහෙම නැත්නම් මේ consistent sound එකක් එනවා. නැත්නම් consistent lightness එකක් එනවා. නැත්නම් consistent light එකක් පේන්න පටන් ගන්නවා. එනතම් පොඩි vibration එකකට මාවට මොනවාක්වත් නොකර ඉන්න පුළුවන්. get a distance from that. that is a kind of a promotion. ඒක සාමාන්‍ය ලෝකෙ එහෙම නෙවෙයි හිතන්නේ. ප්‍රොමෝට් වෙන්න නම් ඒකට මොනවද දාන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. Here you do you get the maximum benefit out of doing nothing. So that is the highest of vipassana. Just be. අමාරු. නමුත් අමාරු නැතුවට මේ තන්ට යනවා කියලා කියන්නේ ආසන්නයි. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ප්‍රශ්නේ අහපු කෙනාම බයික් එක ගත් එකටයි මට හිතෙන්නේ මෝඩකම කියලා. <laughs> ඉංග්‍රීසි Google search කරන හැදී sound of sound of silence. නෑ ඒ ළමයෙක්ගෙන් ඇහුවලු පොඩි ළමයෙක්ගෙන් දැන් ඒ ළමයා අම්මා කියන දේ අහන්න ඉතල අම්මට කතා කරන්න. ඊට පස්සේ ළමයෙන් ඇහුවලු දැන් ඔයා ඔහොම ගිහිල්ලි වෙරලා දැන් මම නැති දවස මොකද කරන්නේ? මම Google search කරනවා කියලා. සිම්පල්. නෑ අංගයට තියනවද? නෑ So just like the yesterday question. Okay. මීළඟ අවසාන ප්‍රශ්නය ආවද? ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව. පාද මාරුවෙන් මාරුවට පොළවේ ස්පර්ශන වාරයක් වාරයක් පාසා වම දකුණ ලෙස හඳුනා ගතිමි. මේ ටික වේලාවකට පසු පොළවට සපත්තුව හෝ পায় ස්පර්ශවන මොහොතකටත් මොහොතටත් ඒ සමගම ඇතිවන ශබ්දයටත් වරහන් ඇතුලේ චරස් චරස් යොමු වේ. පිටත කිසිම ශබ්දයකට සිත නොයයි. ටිකකින් වම දකුණ වශයෙන් ලේබල් කිරීමක් නොමැතුව සිතක් සිතක් ලෙස පාදයේ ස්පර්ශය හඳුනා ගැනීමට සිත පෙළඹේ. ස්වාමින් වහන්සේ මේ ක්‍රමය වැරදිද? පර්යංකේ සක්මණින් පසුව පර්යංකේදී ආශ්වාසයට සහ ප්‍රශ්වාසයට සිත යෙදිය හැක. ඊතා ඉක්මනින් හිත සංසුන් වේ. නාසාග්‍රයේ හුස්ම රැල්ල වදින වදින මොහොත ටිකෙන් ටික නොදැනී ගිය බව වැටහෙන අතර උදරයේ පිම්බීම සහ හැකිලීමද නොදැනී ගිය බව තේරේ. මේ මොහොතේදී ඊට සෞම්‍ය ආලෝකයක් මට දකින්නට පුළුවන් වේ. එම ආලෝකයේ පෙර අත්දැකපු ආලෝකයන්ට වඩා වෙනස්ය. උදාහරණ 1 තිගැස්සී දකින ඊට ප්‍රභාවත් ආලෝකය. 2 ඈත සිට ළඟට ටික ටික එළඹෙන දම්පාට ආලෝකයක්. මේ සංසුන් තත්වයේ සිටින විට එක්වරම කය කිලිපොලා යන සීතලක් ඇඟ පුරාම පැතිරී යයි. ඉන්පසුවද නිසංසල බව පෙර පරිදිම පවතී. ශබ්ද ඇසුනද ඒවා විශ්ලේෂණය කිරීමට සිත නැඹුරු නොවේ. හෝඩුවාවක් මෙන් ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ රිද්මේ පමණක් මතකයේ තිබෙන ස්වභාවයක් දකිමි. නමුත් ඒ උදරයෙන් හෝ නාසාග්‍රයෙන් අත්දැකීමට කිසිම කැමැත්තක් නැත. සංසුන් මනස දිගටම පවතී. කිසිම අනුදැනුමක් නැතුව ඊ타මත්ම දිග ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් ඇතිවේ. එය හිල්ලීමකට සමානය. එයත් නැති වී යයි. මේ ස්වභාවයන් ගැන කිසිම බයක් හෝ සැකයක් නැත. ප්‍රයභාගයක් පමණ මේ නිසංසලේ රැඳී සිටීමට හැක. ඉබේටම සාමාන්‍ය හුස්ම රැල්ල වැටේ. මම දැන් කුමක් කළ යුතුද? note අද වැනි අගනා දවසක මේ අත්දැකීම හෙළි නොකර සිටීමෙන් ඔබ වහන්සේගෙන් ලබා ගැනීමට තිබුණු උපදේශයක් මගහැර යාවිද යන කියන සිතවිල්ලක් නිසා මේ වාර්තාව ඉදිරිපත් කළෙමි. කරුණාවෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට සහ අනිකුත් ස්වාමින් වහන්සේලාට දරුවන් සරණයි. මේකේ පරියන්ඛය ගැන කියනවා මේක ඕනට වැඩිය මේ මොකක්ද කියන්නේ ඇසියුම් කරන්න යන්න එපා. පස්සනක් ප්‍රීති විස්තර කරනකොට කුද්ධිකා ප්‍රීති, කනිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති, පරණා ප්‍රීති කුද්ධිකා කනිකා තව මොකක්ද යන්නේ? ඒ පහ තමයි විස්තර කරන්නේ. ඒක පාට නිකන් ඇඟ කිලිපොන්නා වගේ පේන. ඊට පස්සේ අතන මෙතන ලයිට් එකක් ඇවිල්ලා නැති වෙනවා පේන. ඊට පස්සේ ලයිට් එකක් මෙහෙම ළඟට එනවා වගේ පේන. ඊට පස්සේ මුළු ඇඟම මේ මේ වේව්ස් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වේව් ඇවිල්ලා කිරි රැල්ලක් උතුරලා යනවා වගේ උතුරලා යන්න පටන් ගන්නවා. ඒ මතේ මේ පහ මතක් වෙන්නේ. ඒක තමයි පස්සනක් ප්‍රීතිය කියලා අපිට කියන්නේ. කුද්ධිකා පීටි, කනිකා පීටි ඊට පස්සේ පරණා නෑ උබ්බේකා පීටි පරණා පීටි ඔය මැද එකක් තියෙනවා. ඒ තමයි ඔගේ වාක්‍ය පහක් තියෙනවා. පුළුවන් නම් මේ මේ කියවන එක නා දක්ෂ නම් ඒ වාක්‍ය පහ නැවත කියවන්න. කනික පීටි, කුද්ධික පීටි තායික්මනේ හිත සංසුන්නේ නාසාග්‍රේ උස්ම රැල්ල වදින මොහොතේ ටිකෙන් ටික නොදැනී ගියව වැටෙන අතර උදරේ පිම්බීම සහ හැකිලීමද නොදැනී ගිය බව තේරේ. මේ මොහොතේදී ඉතා සෞම්‍ය ආලෝකයක් මට දකින්නට පුළුවන්. ඒක එනකොට මේ එම ආලෝකයේ පෙර අත්දැකපු ආලෝකයන්ට වඩා වෙනස්. උදාහරණ තිගැස්සී දකින්න ඉතා ප්‍රභාවත් ආලෝකය. ඒ කුද්ධික කියලා කියන්නේ ඒක පාඩන අකුණ විද්‍යාවක් ගැහුවා වගේ එළිය යනවා. ඒක ආවා ගියා මුළු ඇඟම සහලවන හැබැයි ගියාට පස්සේ ලකුණක්වත් නැහැ. දෙවෙනි එක ඈත සිට ළඟට ටික ටික එළඹෙන දම්පාට ආලෝකය. ඒ කියන්නේ පේන ආලෝකය ක්‍රමිකයෙන් ක්‍රමිකයෙන් ලඟ වෙනවා. එහෙම නැත්නම් ඈත් වෙනවා. ආලෝකය තියෙනවා. හැබැයි ඒක පේනවා මේ මෛත්‍රික වැඩි වෘතලයක් නෑ. එනවා යන ගති විදියට වගේ ඒකේ පැවැත්ම පේන්න පටන් ගන්නවා. මේ සංසුන් තත්වයේ සිටින විට එක්වරම කය කිලිපොලා යන සීතලක් ඇඟ පුරාම ඇඟ පුරාම නිකන් රෝබෝට් ගමන වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වේව්ස් එන්න පටන් ගන්නවා. ඒක හීලින් වේව් එකක් එන්නේ. ඒක නිකන් මේ අභ්‍යංගනයක් වගේ මසාජ් කරනවා වගේ මුළු ඇඟම මේ වේව්ස් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිකන් ඉතිරි පැතිරි යනවා. ඉන් පසුවද නිසංසල බව පෙර පරිදිම පවතී. ඔය ඒක ඉතින් අපි කියනවා සාමාන්‍යයෙන් ඔය භාවනාවේදී මේ වේදනා පැත්තෙන් ප්‍රීති චෛතසික ගැන විස්තර කරනකොට ඒකේ කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති කියන එක තරුණ ප්‍රීතිය වශයෙන් උත් උබ්බේකා ප්‍රීති පරණා ප්‍රීති කියන එක බලවත් ප්‍රීතිය වශයෙන් සඳහන් කරනවා අර මුල් තුනටම ප්‍රමෝද කියන වචන පාවිච්චි කරනවා අග දෙකට ප්‍රීති කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රමෝද ප්‍රීති කියලා දෙකට කැඩෙන්නේ මේ මේ ඒ පහ තමයි මේ වෙලාවේ එක ටෙක්නිකල් ටර්ම් එකක් මට මතකෙට එන්නේ නැහැ. ඉතින් මේක පිළිබඳව හරි විස්තරයක් මේ විසුති මාර්ගයේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් හැබැයි මේක අර එක සැරයක් මේක දැක්කට පස්සේ ඒක ඉතින් ඉස්සෙල් ඉස්සෙල් හැරේ ඇත්තටම මේක නිරාමික ප්‍රීතිය කියලා කියන්නේ විවේකයෙන් හටගත්ත ප්‍රීතිය කියලා. ඒක දැක්කට පස්සේ ওই තරම ඔකට තියෙන උද්දීපන වෙන ගතිය එහෙම නැත්නම් සිල්ලිලාර එන්නේ අඩු වෙනවා. නමුත් භාවනා කරලා ආය හැදෙනකොට ආයෙත් ඕක ඇරලා ගෙනලා පේනවා. ඒක නිකන් මේ ඇලයින්මන්ට් එක හරි කියන්න පෙන්වන ලකුණු වගේ කියලා කියන්න පුළුවන්. ඒතකොට සක්මන ගැන කතා කරනකොට සක්මනේදී ඒ උපක්‍රම යොදනකොට Tamanට වැඩි පීවර ගාණක් වෙන්දට වඩා සතියින් ඉන්න පුළුවන් නම් උපක්‍රමය හරියි. එතකොට තමයි ලාභේ තමයි අර ආනාපානෙ දිහා වැඩි වෙලා බලනකොට කෙන්ඩෙන්ඩ සියුම් වෙනවා වගේ. ඒක ගොරෝසු වෙයි. මේ තබන තමන පීරුවේ චරස් චරස් මැද මොකද්දෝ තවත් ආකාර පඤ්ඤත්ති වෙන්නට පටන් ගන්නවා. ඒක ඉබේ වෙන ගති, එහෙම නැත්නම් මේක සුමුදු වෙන ගති, එහෙම නැත්නම් විස්රාම වෙන ගති ඒක පේන්න අරමුණ බොඩහක් වෙලා බලන්න පුළුවන් වෙනවා. ඒකටයි අපි මේ මෙනෙහි කිරීම වශයෙන් ඕය කරන උපක්‍රම දාන්නේ. උපක්‍රම හරිනම් වැඩි පියවර ගන්නක් ඉන්න පුළුවන් වෙයි. ඒක තමයි අපි මෙෂ කරන මේකෙන් තමයි අපි දැනගන්නේ ක්‍රමේ හරිද වැරදිද කියලා. සරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඊහවස පරයන්ක භාවනාවේදී මම කය තමයි අරමුණ හැටියට ගන්නෙ. ටිකක් වෙලා යද්දි මට තේරුණා සති සතිමත්ව හිත තැන්පත් වෙලා සතිමත්ව ඉන්නවා කියලා. ඊට පස්සේ මගේ අර කයේ තියෙන අර කන්ට්‍රෝල් නැති ගතිය එනවා. ඊට පස්සේ මගේ හાર્ට් බීට් එක නිකන් හරිම බෙරයක් ගහනවා වගේ ඩන් ඩන් ඩන් ඩන් ඩන් ගාලා සද්දය හෙනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මේ මොකක් හරි ශබ්දයක් ඇහුනහම උදාහරණයක් හැටියට කැස්සක් වගේ දෙයක් ඇහුනහම ඒක රළුවට ඇහිලා නිකන් අර පපුව ගැස්සෙනවා වගේ සියුම් කම්පණයකින් තමයි ඉවර වෙන්නේ. ස්වාමීන් වහන්සේ අර විඥානයේ අර දුර්වල වෙන අවස්ථාවක්ද ඒක අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා විස්තර කළා වගේ. ඒ කියන්නේ රළු ශබ්දය ඇහිලා පටන් ගන්න එතනින් ඉවර වෙන්නේ අර සියුම් නිකන් කම්පණයකින් නිකන් අර සැරේට පපුව ගැස්සෙනවා වගේ. ඒක ඉතින් මම දන්නේ කියන එකට මෙහෙම කියන්න පුළුවන්. අපි වයලින් එකක් ටියුන් කරලා නැති වෙලාවක ඒක අත ගෑවට ඒකේ එච්චර දෝංකාරයක් දෙන්නේ නැහැ නේ. වයලින් එක හොඳට ටියුන් කරලා තිබ්බොත් ඒකට පොඩි සද්ද පොඩි හෙල්ලපු ගමන් විශාල ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒක නිකන් අර වයලින් එක ටියුන් වෙච්ච නිසා වෙන එකක්. ඒ වගේ වෙනදා අපිට ඇහෙන සද්ද පරියංකේදී ඊට වෙඩි අපේ හින්දුරන් ප්‍රනීත වීම නිසා ඒකේ ලොකු පීරි ගෑමක් කරනවා. ඒකේ ඒකේ හැඩතල ගොඩක් පේනවා. එනවා ගොරෝසු ඊට පස්සේ ඒක හිතෙන් නැති වෙන්නේ ඉස්සලා ඒක නිකන් ලින්ගරින් ටේපරින් ඔෆ් වගේව පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිතේ ප්‍රනීත භාවය. ඉතින් ඒක හොඳ ලකුණක් ලයින් වෙලා කියලා කියන්නේ. ඒ වගේම කයේ වෙනදා නොදැනෙන දේවල් නැත්නම් කයේ තියෙන දේවල් හොඳට පේනවා වෙනතට වැඩි හાર્ට් බීට් වගේ. එතකොට ඒකට අපි එක්සයිට් වෙනවා. වෙලා නැහැ නෝ ඊට ඉස්සෙල්ලා. ඒ එක්සයිට් වෙලා ඒක එක්සයිට් වෙන එක normalize වෙනකම්ම භාවනාව යන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අද උදේ මට ඒක වුණා. හැබැයි උනාට මට ඒක එච්චර ලොකුවට තදින් දැනුනේ නෑ. ඉතින් ඒක නිසා මම අර ඒක දිහා කිසිම බලාගෙන හිටියෙත් නිකන් කිසිම කැමැත්තකින්වත් කිසි අකමැත්තකින්වත් නෙවෙයි. මේක මේ ඉබේ වෙන දෙයක්. ඉතින් මම බලාගෙන හිටියා ඒක දිහා. ඒකට අපි කියනවා සීසනින්, ෆැමිලියරයිසින්. ඉතින් ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් කියවෙන පණිවිඩයක් මේ වගේ ඒ වගේ දේවල් එනකොට කොකුලප් වෙනවා. එහෙම නැත්නම් ප්‍රේම කරනවා. මේ වගේ දේවල් කරලා කරලා මේ ඔක්කොම අපි ගෙවම් කරන්න එපායි. ගෙවම් කරලා අපි හිත හදාගන්න එපායි. මේවා එච්චර නොසැලෙන. උන්න ওই ටික මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා හොඳට හයිය තියෙන වෙලාවේදී අර කළ යුතු ටෙස්ට් එක, කළ යුතු සීසන් එක, සීසනින් එක, එහෙම නැත්නම් ෆැමිලියරයිසේෂන් එක කරලා තිබ්බේ නැත්නම් මරණ වෙලාවල් වලට කාවට හවසේ අපි සම්පූර්ණ වැරදි අර්ථකථන දෙනවනේ. වැරදි මරණ වෙලාවේදී ඩක්කාලා එනවා හිත මේ මේ කයට. ඇවිල්ලා මේ ඔක්කොම ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙතෙක් කල් ලෝකෙ දිහා බල බල හිටියා. බාහිර දැන් ඇතුළේක එන්න පටන් ගත්තාම මේකේ තියෙන මෙතෙක් වෙච්ච එකේ net gathering එක result එකනේ. ඒක bursting යනවා. ගියාට පස්සේ කොයි එක අල්ලයිද කියලා කවුද දන්නේ? මම පුරුදු කරලා නැහැ. දැන්ම එන්නේ මැරෙන්නේ ඉස්සලා තමන්ගේ කයටම හිත දාලා මේකෙන් වෙන සෙල්ලම් දිහා බැලුවොත් මේකේ variables different factors billions තියෙනවා. එක දවසට එක එක ස්ට්‍රෑන්ඩ් එක දිගේ අපි යනවා. ගියාට පස්සේ යාට කියන්න කතන්දරයක් තියෙනවා. හැබැයි මේ කිසිම කතන්දරයක ගතියුත්තක් නැහැ. මෙහා කරන්න හදන්නේ ආපිව ඇට්‍රැක් කරලා තියාගෙන ඉන්න හදනවා. අපි ඒක normalize වෙනකන්, දෙයක් නැත්නම් අපි ඒක සීසන් වෙනකන් ගියාට පස්සේ පේනවා හරියටම ජනමාධ්‍ය අපෙන් ඇටෙන්ෂන් එක ගන්න හදන හැටි බලන්න. තමන්ගේ channel එක වැඩි කෙනෙක් අහනවා කියන සල්ලි දීලා හරි වැඩේ කරන්නේ මොකටේ මේ? අපි පිනවන්නේ මොකටේ මේ? ආන්නේ වගේ මේ විඥාණය ওই ජනමාධ්‍යයට වඩා ඉතාමත් හරිම ජඩයි. ජඩමාධ්‍යයට වැඩිය ජඩයි. මේ විඥාණය අපි මොකකින් හරි ඔකියුපයි කරලා තියන්න හදනවා. අපි පෙන්නන යන නටන තියලාගෙන ඉතින් ඔකියුපයි දෙන්න බත්. ආයේ කිව්වා. ඊට පස්සේ තව එකක් කරනවා නෑ දෙන්න බත්. ආන ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේකේ ගත යුතු හර පද්ධතියක්. එසෙන්ස් එකක් නෑ. හැබැයි හැම වෙලාවෙම එක්සයිට් කරනවා අපිව. ඉතින් ඒ නිසා අපි එක්සයිට්මන්ට් එකම සීසන් කරොත් බාහිරේ ඕනේ ඇතුළේ එක අර පිට ඇඩ්වර්ටයිස්මන්ට් වල කරන වැඩේම තමයි මේකත් කරන්නේ. ඒ නිසා බලන්න මෙයාගේ මොකද්ද මේ කියාගෙන ඉන එජෙන්ඩා එක මොකද්ද කියලා. එජෙන්ඩා එක ටෙන්ෂන් එක තිබ්බේ නැත්තම් මිනිහට රජ කරන්න බෑ. මොකකින් හරි එක්සෙන්ට්‍රික් කරන්න ඕනේ. මොකකින් හරි ටෙන්ෂන් එකක් දෙන්න ඕනේ. ඉතින් වැඩියෙන් ටෙන්ෂන් එකකට දීපකට අදිනවා. බුදුන් කියනක දීලා දීලා දීලා ටෙන්ෂන් එක නැති තැනට නැචරලි යනකම් මේ කතන්දර ගොතන්න දෙන්න කියලා. මේකේ කෙරෙන්නේ තනිකර ෆැබ්‍රිකේෂන් එකක්. Story telling. එහෙම නැත්නම් ප්‍රොලිෆ් මෙන්ටල් ප්‍රොලිෆරේෂන්. මේ අතින් දෙන්නේක් වෙන වෙනසක් නැහැ. ඔක්කොමලා එක වගේ. ඒක නිසා කෙනෙක් අවබෝධ කරගත්තොත් මට වෙන්නේ මේකයි කියලා මෙයාටත් ඕකමයි සිද්ධ වෙන්නේ. ආයේ කිසිම වෙනසක් නැහැ. කයෙන් වෙනස් වුණාට ඒක හිතින් අපි දෙන්නම ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ඒ මෙයාගේ මේ පර්සනල් හොයලා මෙයාව මේ ටැප් කරන්න හදන එක නෙවෙයි වෙන්නේ. බලන්නේ කම්පැෂන් එකෙන් බලනවා නේ මේ මිනිසයා මේ දේවල් වලට කොච්චර කතන්දර ගොතනවද? අරයා කරපු දෙයක් වෙන්නේ නැති, මෙහෙම එකක් වෙන්නේ නැති, හොඳ වෙන්නේ නැති, නරක වෙන්නේ නැති, දෙයයන් ආන්ත වෙන්නේ නැති, එහෙම නැත්නම් කවුරුහරි හුණියම් කරලා වෙන්නේ නැති කියලා sorry නේ ඉතින්. innocent ignorant එතන බේත් නෑ. ඔය කොච්චර සයිකියාට්‍රි කරුවත් මොන සිංගල බේත් කරුවත් ඉංග්‍රීසි බේත් කරලා වැඩක් නෑ. මිස් මිස්ටේකන් ইনফෝමේෂන්. Taman එක සුද්ධ කරාට පස්සේ ඒකට නොසලී ඉන්නකොට මෙයාට තේරෙනවා මේක මෙයා මේ ගණන් ගන්න නැති කෙනේ කම්පැෂන් නැතිව නෙවෙයි. මේ දන්න නිසයි මේ ඉන්නේ කියලා මෙයාටත් පොඩි ශාන්තියක් එනවා. ඉතින් ඒ නිසා මේ ටික හැකි තාක් සීසන් කරන්න කියනවා. හැකි තාක් ෆැමිලියරයිස් කරන්න කියනවා. එතකොට අපි හියුමන් මයින්ඩ් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඒක ඉන්වර්ඩ් ජර්නි එකක් තියෙනවා. නැත්තම් අපි එහෙට ඉඳලා වෙන්නේ අවුට්වර්ඩ් ජර්නිනේ. එක්ස්ට්‍රෝවර්ට්. එහෙම නැත්තම් සෙන්ට්‍රිපීටල්. සෙන්ට්‍රිෆියුගල් නෙවෙයිනේ. බුදුරජාණන් මේ සෙන්ට්‍රිපීටස් පොයින්ට් එකට සාපේක්ෂව සෙන්ට්‍රිෆියුගල් තියෙන බව කියලා පුළුවන් නම් කියනවා එළියට දුවනා වගේම ඇතුළට තරවන්න කියලා. ඒකේ එන්ඩ් එකක් තියෙනවා. මේකේ එන්ඩ් එකක් නැහැ. මේක exhausting. අරකෙත් exhausting not but there's a hope. ඒසයි පුළුවන් තරම් මේ centrifugal පැත්තට දාලා නැත්නම් insight කියන්නේ ඒකයි. අතුලට දාලා බලන්න අපි හරි boring. boring. අය කියලා වැඩ නැහැ. ඉතින් ඒකට තමයි වඳින්නේ ඔය මිනිස්සු. මෙච්චර බෝරින් තීදි මේක අධිකටම කරනවා. වෙන මොනටේ වඳින්නේ? ඒක වැඳිය යුත්තක් කියලා ලොකු සංසය කියනවා දිව්‍ය බ්‍රහ්ම පව වඳිනවා. මොකද හැම කෙනාම යන්නේ මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේනේ. මේ මනසයි ඒක දැනගෙන මේක බෝරින්. හැබැයි මෙයා දන්නව කවදාද කෙලවරක් තියෙනවා කියලා. ආධුනිකයෙක් හිතන කෙලවරක්ම නැතුව ඇති කියලා. පහුවෙන පහුවෙන කෙලවරක් තියෙනවා දැන් වෙනවා අනේ බුදුහාමුදුරුවෝ ඈතක ඉඳලා අපිට දෙන පණිවිඩේ. වෙන කවුරුත් නැතුව කියලා ඒක ලොකු ලොකු සද්ධාාවක් වෙනවා ඒක. ඒ වගේ ස්වාමීන් වහන්සේ අනිත් එක අර දුවගේ අර සත්‍ය ඇහෙන එක මුලදී මටත් ඒක හරිව කරදරයක් වගේ තේරුණා ස්වාමීන් වහන්සේ. මොකද කායිකවත් කතා කරන්නවත් බෑ. ඒ සද්දි තමයි ඉස්මතු වෙන්නේ. වැඩක් කරනකොටත් අර සද්දි තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි පස්සේ පස්සේ මට තේරුණා මේ මේ රිට්‍රීට් එකට ආවට පස්සේ ඒක නිකන් ආරක්ෂාවක් වගේ මල් ළඟ ඉන්නවා කියලා. එච්චර. ඔය එක තියෙනකොට හොඳම සයින් එකක් මම සොලිටියුඩ් එකේ ඉන්නේ කියලා. මම මම නිෂ්කලංකේ නැත්තම් මම හුදේකලා වෙලා. ඒ හුදෙකලාව තියෙනවා alienation and aloneness කියලා දෙකක්. loneliness and aloneness කියලා. ඒක අසත්පුරුෂයා ඒක loneliness එකට ගන්න. ඊට පස්සේ ඒ titiness tinnitus හරියමනේ කියලා බේත් බොනවා ප්‍රශ්න අහනවා. දක්ෂයා දන්නා මේක aloneness කියලා. aloneness කියන්නේ spiritual දෙයක්. aloneness දෙකක් කරපස්සේ වෙන ඉතින් කොයි වෙලාවෙත් මට මේක මේකත් එක්ක ඉන්න තාක්කල් මම alone. ඕන කෙනෙක් මොන જાතියෙන් කක්ක ගෙනල්ලා දැම්මත් මේකට හිත දාපු ගමන් ඔක්කොම නල්ලන් ගොයි. වාසේ ඊයේ මේ ධර්මදේශනාදී ප්‍රකාශයක් කරා මහා ශිෂ්‍යාඩ ක්‍රමය ගැන ඒක වහන්සේ සඳහන් කරා මට ඒක හරියට වැටහුන්නේ මේ හිස ඒ කියන්නේ කරපු අර මේ පාර්ශවෙන් කරපු ප්‍රචාරවල හිස කඩා වැටීම ගැන අනිපාස් ඒ මේ ස්වාමීන් වහන්සේ මටත් පෙන්න තියෙන හිස කඩා වැටෙනයින් පස්සේ හොඳයි කියලා මට හිතෙනවා මරලාට ටිකක් වහනාව ටිකක් එහා ටිකක් අරමුණ පැහැදිලි වෙනවා ඒක මේ භවනා ක්‍රමයට අදාළ දෙයක් නැත්නම් පුද්ගලික දෙයක්ද ඒක භාවනා කරනවා දන්නේ මේ භාවනා ක්‍රමය කියනවා ඒක එච්චර නෙගටිව් ගන්න එපා මේ කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන කියලා කියන්නේ හරියටම අරමුණේ බ්‍රයිට්ව ඉන්න වෙලාවෙ ඒක එන්නේ නැහැ. අරමුණත් එක්ක හිටියට මොකද වීර්ය අඩු නම් සමාධියක් වෙනවා කඩා වැටෙන සමාධියක් හැබැයි වීර්ය නැහැ. ඒ වෙලාවේදී ආ ඒක තිරේ ගිහිලා ගිහිලා පුරුදු කරලා දවසක තේරුම් ගන්න ඕනේ මේකට පොඩ්ඩක් වීර්ය දැම්මනම් මේක බුද්ධි විඳින්න පුළුවන්. ඒක පෙන්නනවා පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භවනා කරලා කරලා එයා හරියට ආනපානේ අල්ලලා ආදහසක් ඇති කරගන්න මම දැන් මේ ආස්වාසිය තියෙන මම ආස්වාසිය දිගේ මුලැඳක බලන්න ඕනේ කියලා අපි හිතමු බලාපොරොත්තුවක් තිබ්බයි කියලා. ඒකෙදී ආගේ හිත ප්‍රස්වාසයේ વિશે බිදී ගියොත් ප්‍රස්වාසය කියන හිතන්න ගියොත් කම්පිත වෙයි, චංචල වෙයි, සැලෙයි කියලා. ඒ කියන්නේ හෙල්ලුම් කරනවා කඹේ වැදින මනස කඹේට ගැහුවා වගේ. වයලින් එක හොඳට ටියුන් කරලා පස්සේ අත ගෑවා වගේ එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ යන ට්‍රැක් එකෙන් පොඩ්ඩ යහම යා ගිය ගමන් අර හොඳට සුසර වෙච්ච වයලින් එකට ගැහුවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒක බයක් කරගන්න පුළුවන් කෙනෙකුට මොකද ඇත්තටම මුළු ඇඟම සාලවනවා. ඒතකොට බය වුණොත් ඉතින් භාවනා ක්‍රම වැරද්දක් කියලා ඒක ලංකාවෙන් කිව්වා මේක ස්නායු දුර්ලකමකට ගිහිල්ලා තියෙන ඔය භාවනා ක්‍රම ඉදිරියට කරන්න එපා කෙරුවොත් පිස්සු වැදෙනවා කියලා. මහසීතඩ කිව්වා නෑ මේ භාවනාව හරියන බවට ලකුණක් කියලා. දෙන්න කෙනෙක්ව බාරගත්තේ නෑ. දෙගොල්ල දෙපැත්තට ගියාට තාම වාදේ ඉතුරු වුණා. නමුත් පරිසම්පදා මාර්ගයේ පැහැදිලි කරනවා ඉන්ජන කම්පන චංචන ප්‍රපංචන ඒකටම සූත්‍රයක් තියෙනවා ආනිංච සප්පාය කියලා. ආනිංච සප්පාය සූත්‍රයේ ලස්සන පුදුජනසේක පෙන්ලා දෙන ඒ ඒ ටොපික් එකේම. මේ නිසා <clears throat> දැන් මේ වෙනකොට අර ඇති ලංකාවෙන් දාන්න ගිය විවේචනය ඒක නිකන් තීරමක් නැත්තනටපත් වෙලා තියෙන බර ගන්න භාවනා කරනවා. ඒක නිසා බුරුමෙම ඉන්නවලු ස්වාමින්චනම කග්ගඤ්ඤසාසි කියනවා ඒක උනේ නැත්තම් ඒක භාවනා කරපෙක කියලා බාර ගන්නෙත් නැතිව. ඒ විකාරයක් ආවේ නැත්තම් එක්ක නලියනවා එක්ක ඔඩුව කඩා වැටෙනවා වැඩක් නැහැ. ඌගෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ පාස් නැහැ විපාකේ. ඒ වගේ විකාරයක් ආවට පස්සේ තමයි ඒකෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි යාට අධිකාරී ශක්තියක් එන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒකෙම පොයින්ට් එකක් හදලා තියෙනවා කියලා. ඒක හිතන්නම හරි බුදුම වගේ සම්ප්‍රදාන කුල රටක එහෙම ප්‍රකාශයක් කරන එකයි. ඉතින් ලොකු සාහනයද කියන්නේ මේ භාවනා නොකර මෙව්වට උපදෙස් දෙන්න හදන මිනිස්සු මොන හරුපයක්ද මේ කරන්නේ? අද කරපු එක නෑ වාරස කරන්න හදනවා. මේක හොඳයි ඔක දිගට කරන්න කියලා. නොබලුම් මිනිසයා කියනවා මෙහිමයි මෙහිමයි යෝග කෙලවරේ කොහෙන් කෙලවරේ දන පිටු ඇදී දන්නේ ඒක ඇත්තටම කියනවා නම් එවැනි පිස්සු හැදෙන උපදෙස් දෙන මිනිහා කන්සල් කරන එකත් පිස්සෙක් කියලා මං කියනවා. භාවනා මධ්‍යස්ථානවල වැඩියෙන්ම කතා කරන්නේ එහෙම පිස්සෝ. භාවනා මධ්‍යස්ථානවල ස්විච් ආවට ඇවිල්ලා ඉන්න පිස්සු ටික. උන්ගේ වැඩියෙන්ම අරගොල්ලන්ට පිස්සු ඇද්දලන එක. භාවනා මධ්‍යස්ථානයක කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් පිස්සෙක් අනිවාර්යයි. මම ගිය හැම තැනකම මම දැකලා තියෙනවා. එයාට හරි පිස්සු කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා, බුදියාගෙන ඉන්නවා. නිකන් හොලිඩේ කැම්ප් එකක් වගේනේ. ඌ ඒ මන්ජුවට ගිහිල්ලා අහනවා ඔළුවෙන් පාත් වෙනවද? පොඩ්ඩයින් නෑ. මං ඉන්න කාමරේට එන්න. පිස්සු කතා කරනවා ඕම කරන්න යන්න එපා. ඊවසි දෙනවා. ඉතින් අර මනුස්සයාට දැන් මේ වැරදි දෙකයි නෑ. කතා කරන්න එපා කියපු එක එකක්. දැන් ඊවසේ ඔළුවේ හැකේ. ඊට පස්සේ කියන්නෙත් නෑ. ඕනෙම ලෝකේ තියෙන ඕනෙම දක්ෂ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බලන්න ටික කාලයක් ඉන්නකොට අනිවාර්ය පිස්සෙක් ඉන්නවා. ඒක නිසා පොතක් ලියලා තිනවා Saints and Psychopaths කියලා. අන්නේ පොත පොඩ්ඩක් කියවන්න බිල් හැමිල්ටන් එච්චරම ඉන්ටරෙස්ටිං නෑ ඌ කාලා තියෙන කෑමන ඌ মালටි මැෂ মালටි බිලියන් විටමින් බිස්නස් එක කරපු එකෙක් ඒ වගේ පිස්සියකට පොඩ්ඩක් ලව් කරන්න ගිහිල්ලා මුගේ account එක විතරක් නෙවෙයි අම්මගේ තාත්තගේ account එකටත් ගහලා ඒ නැවක භාවනා කරන්න යන ගාන ගිහිල්ලා කියලා තියෙනවා මේ අපේ අඩුපාඩුවක් දැකෝ ගමන් සයිකෝපැත්ස්ලා අපිව ටැප් කරන හැටි. ඒ ඒ සයිකෝපැත් කෙනෙක් ඕනෙම භාවනා මධ්‍යස්ථාන කියනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා භාවනා කළා පිස්සු හැදෙනවා කියලා. අපි ලොකු සංස්කෘතික කරනවා පිස්සු භාවනා කරනවා කියලා. ආදරණේ අදට නියමිත ප්‍රශ්න ඉවරයි. දැන් හතරට යනවා කිව්වා මේ ප්‍රේම නිදා ගන්න යන්න. <laughs> තා දැන් මේ ගෙදර ගිහලා පොඩ්ඩක් භාවනා කරන්න. හරි හරි මට තේරෙනවා. හරි ගමන යන්න කලින් පොඩ්ඩක් භාවනා කරන්න. ඕකට කියන්නේ භාව නෑව කියලා. භාව කියන්නේ මොකද කියලා නේද? වලිගේ නෑ. හතරයි මේ කම්පැනි වහන් ඉස්සලා යන්න ඕන. මට මට පොඩි දේ වුණත් පට ගන්නකොට තේරෙනවා. ඉතින් හරි මයික් එක දෙන්න අනුලට. ඒ ස්වාමීන් වහන්සේ ආයේ වසර දෙකකින් වෙන නිසා තව ප්‍රශ්න තියෙනවනේ අහන්න. පුළුවන් මොකද මේ වටිනා අවස්ථාවක් මම දන්නේ 10යි. නෑ ඉතිපත් නවසල ප්‍රශ්න අහන්න ඕනේ නෑ. එහෙම <laughs> චාරිත එහෙම චාරිත්‍රයක් නෑ. තියෙනවද ඔයගලන්ට ප්‍රශ්න අහන්න? එහෙම නැත්නම් අපි පරිමඩුවට යනවද? පරිමඩුවට යන් ඒතකොට තියෙනවනේ ප්‍රශ්න අහන්න නැතේ. ස්වාමීන් වහන්සේ සසර බිය සහ සසර දුක කියන දෙක දෙකක්ද එකක්ද පොඩ්ඩක් විස්තර කරන්න. සංවේගී කියන වචනේ තමයි යෝග තියෙන්නේ. අපිට දුකක් ඇති වෙච්චාම දරුවෙක් මැරිච්චාම මොනවාර වෙච්චාම සංවේගය පාලෙනවා. සමහර සංවේගය නිසා වහ කරනවා. සමහර සංවේගය නිසා භාවනා කරනවා. සංවේගයක් ඇති වෙච්චාම මනුස්සයට වේගයක් වෙන මොනක්වත් පාලනය කරන්නේ. සමහර වේගෙන් යනවා භාවනා පැත්ත, සමහර යනවා වහ කරන පැත්ත. ඉතින් සසර බිය සහ මේ අනිත්‍ය මොකද කිව්වේ? සසර දුක. ඉතින් දුක බියකට හරවගත්තොත් වහ කරනවා. ඒ සසර දුක දැකලා ඒකට බුදුහමරු කියන කින්නනේ ඒකට උත්තරයක් තියෙනවනේ. ඒ පාර ගියොත් ඇත්තට මේ සතර දුක ඇති වෙච්ච මිනිහට විතරයි සද්ධාව ඇති වෙන්නේ. ඒ මිනිහා විතරයි බුදුහාමුදුරු පිටපත යන්නේ. හැබැයි ඒ වෙනුවට වහකන්න පුළුවන්. ඒ නිසා මේ සංවේගය කියන එක හොඳට නරකට දෙකටම හිටිනවා. උංගෙ දෙනෙක් කරන්නේ එක්ක ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මොකක් හරි මොන හරි දෙයකින් ඔය එස්කේපිසම් එකක් හොයනවා. ආගම විශාල සූස්තියක් ඒකදී. ආගම තමයි ගොඩක් වෙලාට ඒගොල්ලෝ ට්‍රැක් කරගෙන ඒගොල්ලන්ට මොන හරි කතන්දරයක් කිය කියා කරගෙන කරගෙන භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා අම්මෝ එහෙම දුකක් ආපම භාවනා කරන්නේ කොහොමද? ඒකට පිටක් කියන්න ඕන තුන්වරු පිටක් කියන්න ඕන අනම්මනම් කියලා ඉතින් කියනවා. බුදු දානසේ පඩාචාරට ගේ නංගි භාවනා කරපන් මේ සතියෙන් හිටපන් කියලානේ. එච්චර ගට්ස් නැහැ. ඒකේ මම මේ ආගමික සංවිධානයට කියන්නේ කියන්නේ මේ අපේ තුල අපි මොකා පිටිපස්ස දෙන්නේ කියන එක Taman ගතිය වැඩි. අවසර ස්නායන තමයි. අර ඉස්සෙල්ල මේ අර මරණය ගැන කියපු ගැන පොඩි ප්‍රශ්නයක් තිබුණා. එක සූත්‍රයක තියෙනනේ මම හිතන්නේ පිළිතුරුතුමා කවුරු හරි ඒ මරණාසන්න මොහොතේ ඉන්නකොට අර මේ දරුණු වේදනාවක් දැනෙනවා කියලා විසූත්‍රක විස්තර කරනවා. දරුණු වේදනාවක්. ඔව් වේදනාවක් අර මොකක් පොඩි ඉන්දි කඩොත් පොඩකින් හිලකින් අදින මොකක් ඒ වගේ නෑ නෑ ඔලුවට අර පටයක් දාලා තිරිංග කරනවා ඒ බඩ හරක් කපන කැත්තකින් කපනවා වගේ වේදනාව එන්න පටන් අරගන්න කියලා මම ඒක ප්‍රකාශ කරනවායි කියලා කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද කියලා බලන්න මට මේ වෙලාවේ මෙච්චර අඬනවා අයියෝ ඉතපෙන්ජි ලක් නෑ මොකද සෝවන් වෙච්ච කෙනෙක් නෙමේ කතා කරනවා එතකොට මේක ලියවලා මේ මොකද්ද ඒ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ මේ මේ ආනන්ද සිටුතුමයි ඉන්න වෙලාවේදී මෙයා මෙහෙම පොඩ්ඩක් අත අත නතර කරනවා. අර දෙන්න බණ කියන එක නතර කරලා යනවා යන්නේ. නෑ ඒක වෙන වෙන කපේ. මේකෙදී කතා කරනකොට මේ ඔය ඔච්චර වේදනාව තියේදී සාරිපුත්‍ර සාංශය දෙනවා විශාල ගැඹුරු භාවනාව. දිත්තේ දිත්ත මත්තන් කිට්ටුවටම යනවා. අර දිශා අනාරිපින්සු වලට ඇඬෙනවා. එන්නකොට ආනන්ද හමුදුරණ තේරෙනවා මේ මරණසන්න වේදනාව වෙන්නේ ඒක නිසා බණ තේරුම් ගන්න බෑ අපි යන් කියලා සිටුතුමනි මේක අමාරු මේවා තේරුම් අරගන්න අපිට තේරෙනවා ඒ නිසා අපි එහෙනම් බල නැත කරලා යන්නම් කියලා කියනවා නෑ මට ඇඬුනේ ඒක නෙවෙයි ඔබ වහන්සේ මේ මැරෙන මොහොත වෙනකම් බලන් හිටියේ මොකටද මේක කියන්න මෙච්චර උදව් කරා මට කලින් කියන්න තිබ්බනේ ස්වාමීන් වහන්සේ කියලා මට ඇඬුනේ ඇයි ඔබ වහන්සේ මේක මට කලින් කිව්වේ නැත්තේ කියලා අර වේදනා කතාවත් එක්කම ගිහිල්ලා කියනවා සාරිපුත්‍ර සාමණේර මට හොඳටම තේරෙනවා නමුත් මේ අපි මිනිස්සු අන්ඩෙස්ටිමේට් කරනවා මේ පහුල් මේ මේ මේ බැංක කෙනෙක් නේ. අනාථපිණ්ඩිකතුමයි කියලා කියන්නේ අන්නට ලෝන් දෙන ඒ කියන්නේ big businessman. ඉතින් කවුරුත් හිතන්නේ මෙයාට මේවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතකොට යසෝවන් වෙච්ච කෙනෙක්. ඒක නිසා අපිට බණක් කාටට කියනකොට අද හිතනවා නෑ නෑ ඔය ගැඹුරු බණ කියන්න ඕනේ නෑ. හුඟ දෙනේ තේරුම් ගන්න බෑ කියලා. තේරුම් ගන්න බැරි අය ඉන්න ඇත්ත. එක්කනේ තේරුම් ගත්තොත් වෙන වෙස හිතන්න. එක්කනේ තේරුම් ගත්තොත් ඇති වෙනස. ඒක වුණත් මේ අහන පිරිස විශේෂයි දේශනා කරන්නට ඇති විශ්වාසයක් එන්න ඕනේ. අහන එකන නට නටාවට පිට බල බලා හිත යොදන්නේ නැතුව බනහනවනම් කොහොමඩක්ක ගොනුවක් ගෙනියන්න බෑ. අහන එකන ඔහිත සෝතෝ ධම්මසුනාදී අට්ටිගත්වා මනසිකත්වා සම්බන් චේතස සමන්නෝ හරිතා ඔහිත සෝතෝ ධම්මසුනාදී කියනකොට කියවෙන බණත් අලුත් වෙනවා. ඒක එතන එතන එන කම්බිනේෂන් එක. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඔය අනාථ වෙන්සීතුමා මාරාන්තික වේදනාවක ඉඳද්දී අර ගැඹුරු බණ තේරුම් අරගෙන අඬන්න වෙන මොනවටත් නෙවෙයි. මට පොඩ්ඩක් මේක කලින් දුන්නා නම් එක්සර්සයිස් කරලා බලන්න තිබුණානේ. එනං සම්නහස අවසාන වශයෙන් අපේ නායක සාමින්වහන්සේගෙන්ද ගුරු පියාණන් වහන්සේගෙන්ද අනිකුත් සාමින්වහන්සේලාගෙන්ද සියලු පින්වත් පිරිසගෙන්ද අවසර ගන්නවා අපේ මේ වැඩසටහන අවසන් කරන්න. හැමෝම මම හිතනවා හුඟක් සතුටු සිතෙන් ඉන්නේ මේ වෙලාවේ. සතියම පුරුදු කරන්න තමයි අපිට කියන්න තියෙන එකම ප්‍රාර්ථනාව. අපි හැම දිනාම ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපේ වැඩසටහන මෙතෙන් අවසන් කරමු. ගුරුපියා නායක ස්වාමීන් වහන්සේටත් ගුරුපියාණන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ඒ අමාමහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. අපි සැනද දෙනාටම එසේම වේවා. පෙරුවන් සරණයි කියලා හැමෝටම ආශිර්වාද. ආයිත් අපි දෙවියන්ට ඥාතින් පිබ්බමුණන්න ඕනේ. ඊට පස්සේ සිල් පවන්නේ කරන්න ඕනේ. ඊට පස්සේ සංඝයාගේ ආශිර්වාදය ලබා ගැනීම කරනවා. ඒ නිසා මේ අපි ඉස්සෙල්ලා අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අපි මේ නිසා වැඩසටහන නිමාව සම්ප්‍රදාන කුල සටහන් කරමින් පෙනෙන නොපෙනෙන සියලු දෙනාට පින් පැමිණීම සඳහා එත්තාවතා ජාති ගාථා සජ්ජායනාට පෙළඹෙමු සියලු දෙනා.